අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට වේලාව වෙලම් කරන්නයි හදා වෙන් කර ගන්නයි බලන්න සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා භිඤ්ඤය චත්තාරි අරිය සච්ඡානීති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන අවස්ථාවක් නිදර්ශනයට මාතෘකාවට ගත්ත වෙලාවක්. එමෙ නැත්තම් අපේ භාවනා ජීවිතේට මේ කොහොමද චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න උත්සාහ කරන වෙලාවක්. මට මතකයි මම පැවිදි වෙන්න ඕන මෙන්න කියලා. දවසක් මට හම්බුණ අවස්ථාවක් අපේ අපවත් වෙච්චි බලංගොඩ ආනන්දසී ආනන්ද ස්වාමීන් මයිත් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ හම්බෙ හම්බෙවිච්ච වෙලාවක මම අසාධාරණ විදියට ඒ ස්වාමීන් එක්ක පැය තුනක් විතර කතා කරලා හිටියා. ඒක මම හිතනවා නොදැනුවත්කමට ගිහිකමට මම කරපු වැඩක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා කමන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දි මං ඇහුවා ස්වාමීන් වහන්සේ අපි කණ්ඩායමක් එකතු වෙලා එතකොට ওই කියන්නේ 88 77 ඉඳලා මිත්‍රි පිටකේ පෙරලනවා භාවනා කරනවා භාවනා මධ්‍යස්ථාන වලට යනවා ධර්ම සාකච්ඡා කරනවා බුදු උනන්දුවක් තිබුණා ඒ කට්ටිය අද භාවනා කරන කට්ටියක් තමයි ගියේ ඊට පස්සේ මම ආ ස්වාමීන් වහන්සේ මේ එක එක පැති භාවනා ජීවිතයට සම්බන්ධ වෙන හැටි හොයන්න පුළුවන් කොහොමද චතුරාර්ය සත්‍ය භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා ඉතින් කිව්වා ඉතින් හතරවෙනි ආර්ය සත්‍ය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒක දුක්ඛ සත්‍ය කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? සමුදය සත්‍ය කොහොම සම්බන්ධ වෙන්නේ? නිරෝධ සත්‍ය කොහොම සම්බන්ධ වෙන්නේ කියලා ඉච්චරම සම්බන්ධයක් මේකේ නෑ. සීල සමාධි ප්‍රඥා ක්‍රමේ නම් තියෙනවා. ඒ වෙනතන සත්‍යවිසුද්ධි ක්‍රමේ නම් තියෙනවා මේ චතුරාර්ය සත්‍ය ඉච්චර මේකට සම්බන්ධ නැහැ කියලා. ඉතින් මං කියව සාන්තිය උනන චතුරාර්ය සත්‍ය ਸਰවචනාංශගේ ප්‍රධාන ඉගැන්වීමක් ඒ නිසා බණ භාවනා කරන අයට කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා අපිට එච්චර පැහැදිලි සිත් ගන්නසුළු උත්තරයකට එදා එන්න උනේ නැහැ. නමුත් මේ දැන් අපි කරන්න හදන්නේ මේ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි හුස්මක් හුස්මක් පාස තබන තබන පියවරක් පාස කනබත් පිටක් පාස අතර නමන දිගාරින අවස්ථාවක් පාසා ඒක සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපි අර බුදුහාමරෝ පෙන්වන්න හදපු ගැඹුරකට අපේ මේ සාමාන්‍ය තියෙන දැනුමෙන් කිට්ටු කරන්නයි හදන්නේ. ඒ නිසා මේක පොඩි වැඩක් නෙවෙයි. ඉතින් ඒ අනුව අපි උත්සාහ කරේ පහුගිය දවස් කීපෙම මේ දුක්ඛ සත්‍යය කියලා අපි මේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකට කොච්චර අකමැති වුණත් ಜಾති අපේක්ෂා කරන තාක්කල් මේ gediya පිටිම හම්බ වෙනවා. මොන්නම දෙයක් හරි පටන් ගන්නවා කියලා කියන්නේ දුකක් පටන් ගන්නවා කියන එක තමයි. ඒ නිසා හට ගැනීම දුකේ. වැයවීම නිවනේ. ඒ නිසා හට ගන්නා පැත්තට ආඩම්බර වෙන තාක්කල් අපි මේ දුකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තරමටම අපි ජීවිතේ මංගලයි කියලා හිතාගෙන උප්පත්තිය, ආව මංගලයි කියලා හිතන් තියෙන මරණය. නමුත් මේ දුප්ප උප්පත්තියට කැමැති තාක්කල් දුකටයි කැමැති වෙන්නේ. සංසාරයටයි කැමැති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට එතනදී චතුරාර්ය සත්‍ය ගෙඩි පිටින් අවබෝධ නොවුනට මතක තියාගන්න වෙනවා භාවනා කරන ටිකේදීවත් ඒ වගේ දේවල් ආරම්භ කරන්න යන්න එපා. ආරම්භ කිරීම ගැන මනෝ විකාරම වන්න යන්නත් එපා. මනෝ තොරන් ගහන්න යන්නත් එපා. මේ තියෙන එක කරගෙන යන්න. ජාතිය නැති කරන්නේ නැතුව ජරා ව්‍යාධි මරණ නැති කරන්න බෑ. ඒක හරීම සරල තර්කණයක්. නමුත් කවදාකවත් කවුරක හිතන්නේ නැති එකක්. හැම කෙනාම හිතන්නේ ජාතිය ඇති වුණාට පස්සේ දුක නැති කරන්න පුළුවන් වෙයි කියලා කවදාවත් බෑ. ಜಾති ඇති වුණාට පස්සේ ඒක තේරුම් අරගෙන නැවත ಜಾති ඇතිවීම නැතර කරන්න බලන එකක් තමයි මේ අපි සරුවචනාංශයෙන් පෙන්නන ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් හරි ඒකේ දිනන වේදකම තේදකම කියලා දෙකක් තියෙනවානේ. වේදකමේදී කරන්න හදන්නේ ඇති වෙලා තියෙන රෝග ලක්ෂණ ඇති වෙලා තියෙන දුෂ්කරතා නැති කරලා ඒක සුවකරන එක රෝග ලක්ෂණ ඉවත් කිරීම කරනවා. හෙදකම කියලා කියන්නේ ආය රෝග ඇති නොවීමට භාවනා කරන එක. අද ලෝකේ මුළු බුද්ධ ආගම යොදලා තියෙන්නේ වෙදකමකට. හෙදකමක් හිතන්නේවත් නැහැ කවුරුත්. බටහිර ලෝකෙට නම් හිතා ගන්න බෑ කල්පගානකට. ඒගොල්ලෝ භාවනා කරන්නේ මේ ඇතිවිලා තියෙන අසහනෙ නැතිකරන්න අරකයි මේකයි කියලා ගොඩක් දේවල් භාවනාවේ මේ ditta ධම්ම සුඛ වශයෙන් පෙන්ලා දීලා තියෙන ඔක්කොම මෙලෝ වශයෙන් මේ ඉපදිච්ච මනුස්සයාට සැප ලබා ගැනීමට භාවනාව. නමුත් සර්වචනාසිකේ දුක්ඛ ධාතිය ප්‍රධාන විගණීම තමයි හට ගන්නා තාක් දුක් නම් හටගන්නේ. උප්පත්තිය බලාපොරොත්තු වෙන තාක් ඉපදිච්චි කෙනාට ආයෙ සැපක් කියලා එකක් හිතන්න බෑ. ඒක ඉන්දිනකම් විඳවන්න පුළුවන්. නමුත් ආයෙ උප්පත්තියක් ඇති නොවීමට මේ ඇති වෙච්ච උප්පත්තියෙන් විනිශ්චය ගන්න පුළුවන් නම් එයාට කිතාගේ සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. එහෙම නැත්නම් සත්පුරුෂයෙක් සද්ධර්මයේ වැටෙනවා. ඉතින් අපිට තේරෙනවා කොච්චර අමාරුද කියලා. අපිට ඕනලා තියෙන මේ උප්පත්ති ඇති කරන ගමන් මේ ඇති වෙච්ච දෙහි සැප හොයනද ඉතින් ඒක අසුචි වල මැණික් හොයනා වගේ කියලා කියනවා. අසුචි ගොඩක අත දාලා කොච්චර වෙලා මෙරික මෙරික හිටියත් ඔගේ මැණික් මුතු මොනකට හම්බෙන්නේ ඔක අසුචි. ඉතින් ඒක නිසා මේ උප්පත්ති නැති කිරීම කියන එක අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ මේ <coughs> භාවනාවට ආවට පස්සේ මොනම දෙයක්වත් අලුතෙන් කරන්න තියෙන නව නිර්මාණ විශ්ේ අතීතයට අනාගතයට හිත දුවන්න තියන්නේ නැහැ. තිබ්බොත් අපි දැනගන්නවා මේ දුකක් අපේක්ෂා කරන්න. අලුතෙන් පටන් ගන්න එකක් අපේක්ෂා කරන්න. ඉතින් ඒක නිසා තරුණ පිරිස වලට අමාරුයි භවනාව කියලා දෙන්න. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අනාගතේ. ඒගොල්ලෝ තියෙන අනාගත සැලසුම් ගොඩක ජීවත් වෙන කට්ටියක්. ඒගොල්ලන් කිව්වොත් මේ අනාගත සැලසුම් කියලා කියන්නේ දුක සැලසුම් කරන්නේ. ඒ නිසා වර්තමානට එන්න කියලා 100 10ක් 10ක්වත් අහුන් කන් දුනොත් ලොකු දෙයක්. මොකද මුළු පරිසරයේ විසින්ම අම්මා තාත්තත් ගුරුවරුත් ඔක්කොම එකතු වෙලා අනාගත සැලසුම් වලට සීනමවලා ඒ සීහිනේට තමයි එලවන්නේ. කැරට් එක අලේ අලේ පිටිපස්සේ දුවන බූරුවා වගේ අනාගත සැලසුම් වල ජීවත් වෙනවා. ඒ නිසා ඒක මේ අනාගත සැලසුම් නරකවට කියනව නෙවෙයි. අපිට මේ වර්තමානට හිත ගන්න ඕනකමයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපි අනාගත සැලසුම් ආධිනව දකිනවා. වයසක කට්ටිය ජීවත් වෙන්නේ වෙච්ච අත්තරදි ගැන පශ්චාත්තාප වෙලා. ඒගොල්ලන්වත් කියන තියෙන්නේ ඕක නෙවෙයි සදාචාරය කියන්නේ. ඕක තනි කරන අත්කිලමතාන යෝගයක් තමා පිළිබඳ තියෙන ද්වේෂයක් කිසි තැනකට යොමු කරවන්නේ ඒ වෙනුවට මත්තටවත් මේක නොවෙන්න. මත්තටවත් මේ වෙච්ච අත්තර තුලින් ගැලවෙන්න වර්තමානයේ හිත තියාගන්න කියලා කිව්වට ඒගොල්ලෝ කියනවා නෑ නෑ වර්තමානයේ හිත තියෙන එක නම් මහා කරහැරීමක් අපරාධ මේ පශ්චාත්තාප වෙන එක තමයි අපේ යුතුයකම. ඒ නිසා වෙච්ච දුක් ගැන පශ්චාත්තාප වෙන එක ඒගොල්ලෝ සිතන සදාචාරය කියලා. ඒ නිසා ඒගොල්ලෝ පශ්චාත්තාප වෙනකෙම අපේ මානව අයිතිවාසිකම කරගෙන ජීවත් වෙනවා. තරුණ පිරිස් අනාගත සැලසුම් හදන්නේ නැත්නම් ජීවිතේ කිසි වැඩක් නැහැ කියලා සැලසුම් කරන තී අනිකටයකට පොර දාන. නමුත් මේ දුක්ඛ සත්‍ය අපි නැති කරන අදහසින් જાතිය නැති කරන අදහසින් ව්‍යාධි මරණ ශෝක නැති කරන දාසින් වර්තමාන ජීවත් වෙනවා කියන එක මේ නිසා විකිනෙන භාණ්ඩයක් නෙමෙයි. පොළට දැම්මත් කොච්චර කෑ ගැහුවත් කවුරුත් ගන්නෑ. අනාගත සැලසුම් කියන එක දැම්මොත් නම් තරුණ පිරිස ඇවිල්ලා උණු උණු කැවුම් වගේ කයි. පශ්චාත්තාප ගැන කිව්වොත් එimhe නාගි රොට්ටිය දෑද ඇවිල්ලා ඕකත් අරගෙන යයි. නමුත් මේ වර්තමාන මොහොත කිව්වට නාකියෝ එන්නේත් නෑ තරුණ පිරිස එන්නේත් නෑ. ආවොත් ඒ පුදුමාකාර විප්ලවයක්. ඒක අපි මේ වගේ පිරිස් කියන්නේ පුදුම උනන්දුවකින් මේ උපස්ථානේ කරන්නේ මේ පිරිස් ඒ දෙකොරසෙම ඉන්නවා මොකද්දෝ හිතිලා ඒක මේ දුක්ඛ සත්‍ය පිළිබඳ මූලික සම්මාදීට්ඨියට අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ මේ තණ්හාව, ඒකට හේතු වෙන්නා වූ තණ්හාව කියන එක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා යායන් තණ්හා පූර්ණෝ භවිකා මතු උප්පත්තියක් ඇති කරලා දෙන, පුනර්භවයක් ඇති කරලා දෙන නන්දි රාග සහගත. මේකේ තියෙන දුක වහලා මේක ආටෝපයක් පෙන්ලා දෙන ගතියක් තියෙනවා තණ්හාවේ. తත්‍ර తත්‍රාபి නන්දති. මේ හම් වෙච්ච ගානකමක් හම්ුනොත් ඒක බදා ගන්න. හම් වෙච්ච පිරිමකමක් හම්ුනොත් ඒක බදා ගන්න. හම් වෙච්ච මහත් නිලයක් හම්ුනොත් ඒක බදා ගන්න. හම්බුණු දාසකමක් හම්ුනොත් ඒක බදා ගන්න. හම්බුණු රජකමක් හම්ුනොත් ඒක බදා ගන්න. රජිනකමක් හම්ුනොත් ඒක බදා ගන්න. අපා ජීවිතයක් හම්ුනොත් නිර්සත්‍යක් වුණොත් ඒක බදා ගන්න. තිරිසන් සතෙක් කවුනොත් ඒ ජීවිතේ බදා ගන්න ලැබෙන මොකක් කරි කමන්නේ මොන්නව හරි ඉදිරිපත් උනේ බදා ඒක ලියල ඒකට අයිතිවාසිකම් ඉල්ලගෙන බුද්ධම විදියට නටනවා අර දුක බදාගෙන ඉන්න ගතිය ඒ කවදාද මේ මිනිස්සයා තේරුම් ගන්නේ මේ අයිතිවාසිකම් ගිල්ලන මේ බදාගෙන තියෙන්නේ කටු කොහලක් ගිනි අඟුරක් යකඩ බෝලයක් රත් වෙච්ච අසුචි ගොඩක් කියලා මේ తත්‍ර తත්‍ර අභිනන්දනය කරන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ගියොත් ඒ එක එක්කත් අභිනන්දනය කරපේකෙන් මරණයෙන් එහාට ගෙනියලා නැහැ. ඒක අනිවාර්යෙන් මරණෙදී දාලා යන. දාලා යනකොටත් පයින් ගහලා දාලා යන. ඒ අභිනන්දනයේ පිළිබඳ සරුවච්චන් වහන්සේ දෙන උපමා මම හිතන හොඳටම හිතවදිනවා කියලා. කුමර කුමරියන් වැල්ලේ තනන වැලි මාලිගාවට බුදුහාමුදුර සමාන කරනවා. ඒගොල්ල බොහෝම හැඩ වැඩ දාලා වැලි මාලිගා හදනවා. වැල්ලට ගියාම ඒක ඉතින් යාගේ විනෝදේ. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඒ හදන වැලි මාලිගාවක් කැඩුවොත් ඉස්සాత බැඳගෙන අඬනවා. මගේ නව නිර්මාණ කැඩුවා, මම සෙල්ලංගයක් හදුවා ඒක කැඩුවා. ඉතින් ඒකෙදී ආයේ මේ වැලි මාලිගාවක් කියලා හිතලා නෙවෙයි අඬන්නේ මාලිගාවක් කැඩනවා වගේ. සෙල්ලංගයක් කැඩනවා කියලා නෙවෙයි අඬන්නේ ගෙයක් කැඩනවා වගේ කියලා. ඒකට පුත්‍රජනන්සි සඳහන් කරනවා. ඉතින් ඒක නිසා ඒ ළමයා ඒක අභිනන්දනය කරන වෙලාවේ කැඩුනොත් විශාල බයක්, තර්ජනයක්. ඇඳිල්ලක් දෙඩිල්ලක්. නමුත් ඒ ළමයි සෙල්ලම් කරලා ඉවරලා යනකොට ඒගොල්ලම ඒකට පයින් ගහලා තමයි යන්නේ. Taman හදපු වැලි මාලිකාවට පයින් ගහලා යන්නේ. Taman හදපු ගේ කඩලා යන්නේ. ඒක තමයි මෙතන මේ අඬා වැටිගෙන අපි මේ හම්බ කරන දේ මරණ මොහොත එනකොට පුදුම අපිරියාවක් එන්න පටන් ගන්නවා. අනේ මේ කරන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරේ. මේකට මේ රණ්ඩු සරුවල් කරේ පෙන් කරච්චලේ මරණයට නඩෝ එකකින්වත් උල්ලංඝකවත් සාන්තියක් නැහැ. ඉතින් ඒක නිසා තේරුම් ගත්තොත් මේ తත්‍ර తත්‍රාభిනන්දනය කියන එක මට අයිති එකක් නෙවෙයි මේ පරිණාමයෙන් ආපු එකක්. ඒක හැම කෙනාගේම ඇති මොන මල දාණේ හම්බුණත් බදාගෙන කෑ ගහන්න පටන් ගන්නවා. බැල්ලියක වැඩේ ඉපදුනොත් බලුකොමට ආජිවාසිකම් සටන් කරනවා. කැරපොත්තෙකුට ඉපදුනොත් කැරපොතුකම ඉල්ලගෙන ඉල්ලනවා. නිරිසතෙක් වුණොත් ඒක ඉල්ලනවා. අපායට ගියොත් ඒක ඉල්ලනවා. යකෙක් වුණොත් ඒක ඉල්ලනවා. බදා ගන්න. කැමති නැහැ වෙනස් කරා. ඒ මොකද පරාශය දකින්න එයා දකින්න එයාගේ කොටස විතරයි. ඒකට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පටු පටු. Tamange අල්ලගත්තාම ඉතින් ඒකට හටම් කරන එකෙන් පේනවා <clears throat> දුක බෙදාගෙන කන හැටි. මේකට කියනවා ඇදගෙන නානවා බෙදාගෙන කනවා හම්බ වෙච්ච එක. ඉතින් මේ බැඳෙන බැඳිල්ල තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේ බැඳින බැඳිල්ල, බැඳෙන බැඳිල්ල එක එක තණ්හාවක් නෙවෙයි. තණ්හාවේ විවිධ තාරාතිරම් තියෙනවා මට්ටම් තියෙනවා යම් කිසි කෙනෙක් ඊටාම වෙලා අරගෙන මැටියෙන් තණ්හාව මේක කාම තණ්හාව දැන් මේ කාම තණ්හාව ගෙවන් කළ දැන් තියෙන භව තණ්හාවේ එතෙන් දැන් තියෙන විභව තණ්හා කියලා අවබෝධ කරන එක විශාල ගැඹුරක්. ඒක භාවනා ජීවිතයක හෝ දාර්ශනික ජීවිතයක ඉතාම ගැඹුරක්. ඒ මොකද බටහිර ලෝකයේ මානසික විද්‍යාව හොයාගත්ත ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයා කියන්නේ මුළු ජීවිතේම මිනිස්යාගේ සම්පූර්ණ හැසිරීම කාම තණ්හාව හරහා විස්තර කරන්න පුළුවන්. මිනිස්යා ජීවත් වෙන්නේ ලිංගිකත්වයේ සඳහා පමණයි. යදීපු සම්පූර්ණ විග්‍රහය තියෙන. ඒක නිසා එයාට දොස් කිව්වා යුදෙව්වේගේ කාම ප්‍රලාපයක් කියලා බටේර මානසික විද්‍යාව. මොකද එයා කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිස්යා මේ කරන සෑම රංගනයක්ම සෑම භූමිකාවක්ම ಜಾතිය බෝ කිරීම සඳහා පමණමයි. කාමේ විතරමයි කියන. sexual attraction කියලා. බුදුරජාණන් දෙන්නේ sensual එහෙම නැත්නම් ඉඳුරම් පිනවීම කියලා බුදුරජාණන්සේ පොඩ්ඩක් ලොක් කරලා දුන්නා. කාම ඉඳුරුමුත් පිනවන අතර මේ ඉඳුරම් පිනවීම සඳහා අපි කරන දඩකම් තේරම කරන්න. එහෙම නැත්නම් අසාධාරණකම් කරන්න. අධාර්මික වැඩ තේරම කරන්නේ ඉඳුරම් පිනවීම කිව්වහම මේ දෙකටම කාම තණ්හාව කියලා කියනවා. ඉතින් යම් පිරිසක් ਸਰවචනාංශී වාගේ මානවය කෙරෙහි හිතවාදීව ප්‍රතිපදාවක් ඉදිරිපත් කරාට පස්සේ ශාසනයක් හැදුවට පස්සේ සමහරු ශාසනයට හිත නමන. ඒ කරන්නේ භව තණ්හාවට. ලබනාත්මය හොඳ වෙන්න. මේ ආත්මේ නම් ඉතින් පෙන්කෙලිය හරි හම්බුණා හරි ලබනාත්මෙට මොනවා වේද? මේ වෙලාවේ මේ ආත්මේ ගොඩක් අසාධාරණ කංගරෝ ලබනාත්මෙ ගෙවන්න වෙනවා. ඒ නිසා මේ ආත්මෙත් සාධාරණ ජීවිතයක් ගත කරන ගමන් පරලෝකෙටත් යමක් කරන්න ඕනෑ කියන අය කියන ආධ්‍යාත්මික ජීවිත ගත කරන අය ආගමික ජීවිත කියලා. මේක බටහිර ලෝකේ අදේවවාදී අදහන අය පුදුම විදිහට උපහාසයට ලක් කරනවා. ආගමික කතුවරු කියලා කියන්නේ මේ මිනිස්යාට අනාගත සැප දෙඤ්ඤම් කියලා වර්තමාන සැපත් උදුර ගන්න පෙරේතයෝ જાතියක් කියලා. හැම ආගමික කතුවරෙක්ම කරන්නේ මිනිස්සුන්ට කියනවා උඹට මයි ළඟ පරිදි මගේ ආගම පිළිගන්නේ තද්දාවන්ත වේයන්. ඒකට උමට ලබන ආත්මේ මං ෂුවර් එකට කරලා දෙයි. හැබැයි මට දැන් ගතම් එකක් ඕන. ගාස්තුවක් ඕන. ඉතින් අපි පින් පෙට්ටියට කීයක් එක්ක කර දානවා. ඒ මොකටද? ලබන ආත්මේ හොඳ වෙන්නේ. දන්නවද පින් පෙට්ටියට දාන සල්ලි වලට වෙනදී? දන්නවනම් ඊට වැඩිය හොඳ කුඩු කාර්යකට සල්ලි දෙන එක. පුදුමාකාර සෙල්ලම් වෙන්නේ පිම්පෙට්ටි කියන වටේ ඇතුලේ වෙන්නේ. අපේ අම්මලා හරි කැමති ඒකට කියක් කර දාපේ. ඒගොල්ලෝ හිතනවා අනිවාර්යයෙන්ම ලබනාත්මේ මේ මේ වාහනේ ගිහිල්ලා හයි ඉන්ටර්සිටි වගේ ආත්මෙ බහින්න කියලා. ඒ නිසා බටහිර ලෝකයා මේ මනුස්සයා දැපෙන දමාගෙන ඉස්සර ආත්මයක් සුබ කරන්නම් කියලා මේ ආත්මේ ගසා කරන එකට ආගම කියලා කියනවා. මේ සරුවච්චන් වහන්සේ ඔය කියන විවිචෙන්ට අහුවෙන්නේ නැහැ. සරුවච්චන් වහන්සේ පෙන්වන්නේ ලැබනාත්මයක් නැහැ කියලා ඕනේ තරම් ජීවත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණොත් එකක් වෙනවයි කියනවා. සදාචාරාත්මක වගවීමක් එන්නේ ඒ නිසා ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියපු ක්‍රමයට යනවා ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බිවට කමන්නේ ගෙවන්න වෙන්නේ මට නෙවෙයිනේ දැන් අද තියෙන ෆිනෑන්ස් සිස්ටම් එකක් තියෙන්නේ ගියක් ගන්න පුළුවන් ගරගෙන ඉන්න ගමන් ගෙවන්න පුළුවන් කාර් එක පාවිච්චි කරන ගමන් ගෙවන්න පුළුවන් ඊටෙන් පදිංචිලා ගෙවන්න පුළුවන්. ඒ නිසා ඕන කෙනෙක් ගන්නවා. මේකේ කියන ඉතින් ගෙවන්නේ මම නෙවෙයි මම ඉඳලා මැරලා ගියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ වාගේ මේ ආගම අබින් කරගෙන ජීවත් වෙන ගතියකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේකට බොහෝම ලස්සන කියනවා යම් කිසි කෙනෙක් නැහැ ආගමක් නැහැ ලබනාත්මයක් නැහැ කලකල දේ ඵලඵල දේ නැහැ හොඳක් නැහැ නරකක් නැහැ කියලා ජීවත් වෙන මනුස්සයා බොහෝ විට සදාචාරාත්මක වෙන්නේ නැහැ. ඒකෝට මේ මනුස්සයා වර්තමානයේත් බැනුම් අහනවා. හිරේ විලංගු වැටෙනවා. තමනුත් පශ්චාත්තාප වෙනවා. අපායෙත් යනවා. ඊට පස්සේ යම් හේකින් ඊගාවාත්මයක් තිබුණොත් අපායේ මේ අත වෙන්නේ නැති වුණත් අපාගාම වෙලා ඊටාම දුකටපත් වෙනවා. යම් කිසි කෙනෙක් අපාය වුණෙත් නැහැ ඊගාවාත්මයක් වුණෙත් නැහැ. මං කරන දේ මට වග කියනවා. නම් සමාජයට වග වෙන්න ඕන කිව්වොත් ඒ මනුස්සයා සදාචාර සම්පන්න වෙනවා. ඒ නිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන මනුස්සයාට බයක් නැහැ. අත්තානුවාද බයක්, පරානුවාද බයක් නැහැ. දණ්ඩ බයක් නැහැ. අපායක් තිබුණත් යන්නේත් නැහැ. කියලා බොහෝම තාර්කිකව මේක අල්ලලා දෙනවා. අනික් ආගම් වල වගේ බය කිරි ඉලක් නැහැ. නමුත් දැන් බුද්ධ ආගම ඒක පට පිටපොට පටලවාගෙන සමානලා. ඒගොල්ලෝ කියනවා මේ අපායට බය තමයි මේ පිංකම් කරන්නේ කවුත් කවදාකවත් නිවන් දකින්න නෙවෙයි. ඒ නිසා ඒ කරන පින්කමුත් තෘෂ්ණාවකට වැටෙනවා. ඒ වැටෙන්නේ කාම තණ්හාවට නෙවෙයි භව තණ්හාවට ඉදිරි භවයේ හොඳ කිරීමද කරනවා. නමුත් ඒක නරකම දෙයක් නිසා නෙවෙයි මම මේ විවේචනය කරන්නේ. සමහරු ඒ නිසා හෝ අසීමිත කාමයේ විකෘති කාමෙන් අයින් වෙලා අනාගත ජීවිතයක් පිළිබඳව නැත්නම් ඊහාත්මය පිළිබඳව සැප හොයාගෙන යම් ආකාරයක දන් දෙනවා සිල් රකින්නවා ඒක සමාජයට හොඳයි. නමුත් දැන් අල්ලන්නේ තව තණ්හාවක් බව. මේ තණ්හාව අයින් කරන්න අල්ලන්නේ තව තණ්හාවක් බව. එයා දන්නවනම් මං හිතන වඩා හොඳයි කියලා. කාම තණ්හාව දුරවන් කිරීමට අපි අල්ලන භව තණ්හාව කියන්නේ තණ්හාවමයි. ඒ කියන්නේ මොනවාක්වත් වෙන නමක් දාන දෙයක් නැහැ. ඒකට මේ කාම තණ්හාව භව තණ්හාව වෙන් කරන්නේ කොහොමද කියන එක අපිට මේ සමුදේ සත්‍ය හරහා යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. Tamange ඉඳුරම් පිනවීම කාම තණ්හාව බවත් මත්තර ඉඳුරම් පිනවන්න තියෙන ආසාව භව තණ්හාව බවත් එන තමයි මෙතන ඉඳගෙන ඉදurang පිනවීම කාම තණ්හා බවත් මම යන යන තැන මට ඉදurang පිනවට ලැබේවා කියලා එතන එකත් භව තණ්හාව බවත්. ඒතර මම දැන් ඉදurang පිනවීම කාම තණ්හා බවත් අපේ පවුලේ අයට අපේ සමිතියේ අයට අපේ ලංකාවේ අයට කියලා මේක ඉතර පෙතර වැඩියෙන් බව තණ්හාව වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ තමන්ගේ කාමේවත් තමන්ගේ ඉදරම් පිනවනවත් කවදාවත් සන්තෝෂ කරන්න බැරි මේ ජීවිතේ යන යන තැන කාම තණ්හා ලැබෙන්න ලබනාත්පෙත් ලැබෙන්න මගේ පවුලේ නෑදෑයින්ටත් ලැබෙන්න ගත්තට පස්සේ මේ දරන්න පුළුවන් වගකීමක් නෙවෙයි මේක. කවදාව සන්තෝෂ කරන්න බෑ අඩු ගානේ Tamanටවත් ඉඳුරම් පිනවීම මේ ලෝකේ සන්තෝෂ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. එහෙව් එකේ අපි කට්ටියක් හදාගත්තට පස්සේ අපි තුන එක අනුකම්පාව කියලා අපි තුන එක මෛත්‍රී කියලා කීලිවල පුදුමාකාර විදිහට මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්න නිසා කාම තණ්හා වගේ නෙවෙයි භව තණ්හාවට ගියත් නෙක්ඛම්ම සිත දෝමනසය කියලා වෙනම දෝමනසයක් තියෙනවා. ගිහිගේ කාම ලෝකෙන් අයින් වුණත් නෙක්මුණත් එතනක් දුකක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතනදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට කඩලා ප්‍රතිපදාව සකස් කරලා දෙනවා. යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන එක සැරේ මේ කාමයේ අයින් කරන්න බෑ. මම කාම තණ්හාව අයින් කරලා භව තණ්හාව උනත් කමක් නැහැ. භව තණ්හාව අල්ලා ගන්නවා. කාම තණ්හාව දුරුවන් කිරීමේ අදහතයි. මේක අල්ලුවොත් අරක දුරුවන් කරන්න පුළුවන්. අරක අල්ලගෙන හිටියොත් මේකට අල්ලන්නත් බෑ. යන්නත් බෑ. ඒ නිසා මේ භව තණ්හාව අල්ලන්නේ කාම තණ්හාව දුරුවන් කරන්නයි කියන මේ උපක්‍රමය. මේක නිසා මේ කතාවනවා කියන උපක්‍රමය දන්නවනම් යෝගාවචර කාම තණ්හාව ඇල්ලුවාට කාම තණ්හාව සදාකාලික සැපයක් වශයෙන් හෝ නিত্য සුඛ සුභ වශයෙන් ගන්න කාම තණ්හා දුරුවන් කිරීම සඳහා උපක්‍රමයක් විදිහට ගන්න. ඒක තමයි මෙතන මේ දුක්ඛාරය සත්‍ය සමුදයාරය සත්‍ය කියන එක යෝගාවචරයට සම්බන්ධ වෙන හැටි. ඒ නිසා ඒ කෙනා මේ කාම තණ්හාවේ මිදිලා එහෙම නැත්නම් විවේක වෙලා කායි විවේකයක් ලබාගෙන පින් කරන අදහසින් ඒ කියන්නේ අදි කුසල් කරන අදහසින් අදි ශීල අදි චිත්ත භාවනා වලට පෙළඹෙනවා. ඉතින් ඒක ආගමානුකූලයි අපි තියනවා සීල සමාධි ප්‍රඥා කියන එකේ සීල ශික්ෂාවෙන් ඉහළ ශික්ෂාවට යනවා. ගිහියක පැත්තෙන් බලනවනම් දාන සීල භාවනා කියන එකට යනවා. ඉතින් එතෙන්න ගිහිල්ලවල මේ භාවනා කියන පැත්ත එහෙම නැත්නම් මේ සමාධිය කියන පැත්ත නැත්නම් චිත්ත භාවනා කියන පැත්ත හරි ගියාට එයා මේ කාමයේ අතහැරලා වෙන ආශාවක් තමයි අල්ලලා තින්නේ. ආමිෂ සැපය අතහැරලා නිර්ආමිෂ සැපයක් අල්ලලා තියෙනවා. මේ අල්ලපු දේ හොඳකුත් තියෙනවා. මොකද කාම තණ්හාව තරම් වීතික්‍රම කෙලස් මෙතන දිද්ද වෙන්නේ. ඊට වැඩිය උසස්. හැබැයි මේකේ තියෙනවා මේකට බැඳීමක්. හරියටම කාමේ බැඳෙනවා වගේම තමන් කරගත්ත පින් ටිකට බැඳෙනවා. තමන් උපයාගත්ත ධානයට බැඳෙනවා. තමන් උපයාගත්ත අරමුණට බැඳෙනවා. පහසුකමට බැඳෙනවා. ඉතින් මේක යෝගාවචරය දැනගෙන තිබුණොත් මේ කිසිම ආදීනව නැතිව සරතෝ භද්‍රකක් නෙවෙයි මේක අඩුපාඩු ටිකක් තියෙනවා. හැබැයි කාම තණ්හාව තරම් දරුණු නෑ. කාම තණ්හාව තරම් සමාජයට කරදර කරන්නේ පෘථිවිය රත් කරන්නේ නැහැ අපායට යොමු කරවන්නේ නැහැ කියලා ඒ කාම තණ්හාව ගෙවම් කරලා ගත්ත මේ මේ භව තණ්හාව මේ සාපේක්ෂව සංසන්දනාත්මකව තේරුම් ගන්නවා කියන එකටයි මම මේ අවධානය යොමු කරන්න හදන්නේ. මොකද ඒක ඉතාමත්ම අමාරුයි තේරුම් ගන්න. කාම තණ්හාව දුරු කිරීම සඳහා ඉදිරියට තියාගත්ත භව තණ්හාව අල්ලවුර ගන්න වුණත් බැරි වුණත් ඒකේ දුකක් තියෙනවා. බැරි වුණයි කියලා කියන්නේ ඒලවත් නැහැ මෙලවත් නැහැ දෙක මැද හිර වෙනවා. හරි ගියාට පස්සේ දුකක් තියෙන එකට බැඳීමක් ඇති කරනවා. ආමිෂ සැප වගේම නිර්ආමිෂයට බැඳෙනවා. ඉතින් ඒ බැඳීම දැනගෙන ඒකෙන් මම මේක හරිය කෙනත් එකෙන් ගැලවෙන්න කියන ඕනේ නම් මේ බැඳෙන්නේ ඉඳුරම් පිනවීමට නෙමෙයිද යෝගාවචර බැඳෙන්නේ කොහොම ඉඳගෙන ඉන්න කායට එහෙම නැත්නම් ආනාපානෙට ඇවිදිනකොට මේ වම දකුණ කියන එක හම්බුණයි කියලා තණ්ඩනවා හම්බුනේ නැහැ කියලා තණ්ඩනවා. ආස්වාද ප්‍රසවාසය හරි ගියොත් අනිදවසේ හම්බුනේ නැහැ කියලා අඬනවා. හරි ගියේ නැත්තම් දිගටම අඬනවා. ඒ නිසා මේක මේ පාවිච්චි කරන්න අවස්ථානුකූලවයි. ඒ නිසා මම කයට හිත යොදනවා. ආනපානට හිත යොදනවා කියලා. ආවස්තික වටිනාකම සංසන්දනාත්මක වටිනාකම සාපේක්ෂ වටිනාකම තේරුම් ගත්ත එක නම් මේක විනෝදාංශයකට කරනවා මිසක් ආනපනේ හම්බුනේ නැහැ කියලා හඳන්නෙත් නැහැ. ආනපනේ ඊයේ හම්බුණා අද නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. හම්බුණා කියලා සතුටු වෙන්නෙත් නැහැ. එයා දන්නවා හම්බුනොත් මට පේනවා එකක්. මොකද්ද? මට මේ ජීවිතේදීම කාම සංඥාව අසේත විරාග නිරෝධෝ සේත නැතුව දුරු කරන්න පුළුවන් බව తాවකාලිකව පේනවා. හැබැයි මේක తాවකාලික දෙයක් මිසක් මට සදාකාලික ලැබෙන ලාභයක් නෙවෙයි. නමුත් ਸਰවඥාන්සෝගේ ශ්‍රේෂ්ඨ උත්තරම කියන తాවකාලිකෝ හෝ මේ කාම සංඥාවෙන් දුරවන් වෙන්න පුළුවන් බව කාම ලෝකේ ඉන්නකොට දැකීම පුදුමාකාර ලාභයක් ඒ නිසා අපිට යම් වෙලාවක ධානා මට්ටමේ හෝ ආනපනේ ඉන්නෝ එහෙම නැත්නම් විනාඩි 10ක් 15ක් වාර 7-8ක් 10ක් 15ක් ආනපනේ ඉන්න පුළුවන් බවට යන්න පුළුවන් වීම පොඩි වැඩක් නෙවෙයි. ඒකේ ඒකාන්තයෙන්ම වැඩමුළුවේ සාර්ථකත්වයක් පුද්ගලයාගේ සාර්ථකත්වයක් ගුරුනාන්දගේ සාර්ථකත්වය ප්‍රතිපදාවේ සාර්ථකත්වය. නමුත් මේකේ තියෙන දෝෂේ එහෙම නැත්නම් මේකේ තියෙන පරහ මේකේ තියෙන අඩුපාඩු තමයි සමහරු බුද්ධම විදියට භාවනා කරලා මට ආනපනෙ අහුනේ නැහැ කියලා අටි ආනපනෙ නිවන වගේ පශ්චාත්තාප වෙනවා. අහුවෙච්ච එකන ඊ හම්බුණ අඳ හම්බුණ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මේ හම්බ වෙච්ච ආනාපානට බාධා කරන සද්ද ඇහුණයි කියලා සද්දත් එක්ක වෛර කරනවා. මේ හම්බ කරගත්ත ආනාපානට බාධා කරනවා කියලා වේදනায় තුනයි කියලා වේදනත් එක්ක වෛර කරනවා. හම්බගත්ත ආනාපානට හිතවිලි ආවයි කියලා ඒකත් එක්ක වෛර කරනවා. මොකද මේ මේකට කිට්ටු වෙනවටත් කැමති නෑ. ඒ තරම්ම ප්‍රේමයක් බදා ගන්නවා කාමෙට වගේ. මෙන්න මේක ටිකක් හාස්‍ය ජනක දෙයක්. මං ඉතින් ඕකට hina වෙන්න පුරුදුලා තියෙනවා. කවුරු හරි කිව්වොත් එම්මට ආනපාන ඊයේ පෙන්න දැන් පේන්නේ නැහැ කියලා අඬන්න ගන්නකොට මට නිකන් පස්ස පැත්තෙන් වගේ hinaවක් යනවා. <laughs> මේ අල් දීපු මොන්න මඟුල හරි අල්ලන එකනේ කරන්නේ. දැන් ඊයේ ආනපාන පෙන්න අද ආව පෙන්නේ නැති එක දුකක්. දැන් මේ ආනපානිනකොට සද්දයක් ආවා කියලා දුකක්. ආනපානිනකොට වේදනාවක් ආවා කියලා දුක. මේක ආම්බෙන් ඉස්සරහින් තියාගත්ත ආනපානෙ මේ. ඒක ආවස්තික වටනාකමත් ප්‍රෝජනයක් සලකන්නේ. ඒක නොලැබුණත් දුකක් කරගන්නවා. ලැබුණත් දුකක් කරගන්නවා. එයා ඒකට දැනගන්න ඕනේ මේක අඩේට ගත් එකක් මිස එහෙම මේ ආනපානෙ නෙවෙයි නිවන කියන්නේ කියලා. දැන් මේ කතා ශරීරයට වැඩිය වෙනස් මේකේ සංකරතාවයක් තියෙනවා. ඒ මොකද්ද? මෙහෙම තියේදී හෝ යෝගාවචරය දිකට භාවනා කළොත් මේ ආනාපානෙදී බලානින්දැද්දිම සද්ද වේදනා හිතවිලි නැතුව ආනාපානෙ ආනාපාන වශයෙන්ම නැති වෙන වෙලාවක් එනවා. මේක මේ මේ දීලා තියෙන විකල්ප වලට දෙන එකක් නෙවෙයි. දැන් ඉස්සලන්න රූපයක් තද්දයක් අහවට සානපාන නැති වුණා. වේදනාවක් නිසා ආනපාන නැති වුණා. හිතවිල්ලක් නිසා ආනපාන නැති මේකට හඳු කරනවා, චෝදනා කරනවා, ඉසాత බඳකට අටනවා, නඩු කියනවා. ඉතින් ගෝරි ගොඩයි. මෙහෙම ඉඳද්දි මේ මේ යෝගාවචරයේ දක්ෂකමක් වම් මේ කියන්නේ. මෙමෙ ඉන්නකොට ඉන්නකොට මේ යෝගාවචරයටම නොදැනි හීන් නූලේ මේ ආනාපානේ නොදැනී යන පටන් ගන්නවා. ආනාපානේ සංඥා කරගන්න බැරි වෙනවා. දැනෙන්නේ නැතුව යනවා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ හොඳටම දැනගෙන කරපු එකක්. අර ආනාපාන රූපේ නැත්නම් රූප වායෝ පොට්ටබ්බ ධාතුව දෙස සද්ද මැද වේදනා මැද හිතවිලි මැද හෝ සුද්ධ වශයෙන් ආනාපාන දිහා බලන හිටොත් ඒක සංසිඳෙන බව ඕනම වස්තුවක් මේ ලෝකේ තියෙන එකක් මොන්න දුක වුණත් දේශ බලන් හිටියොත් සංසිඳෙනවා. ඉතින් ඒක නැතිකම තමයි අපිට තියෙන දෝෂය. අපි ඒ අතරමැද ඉතාලත බැඳගෙන අඬනවා. පපුවේ අත් දෙක ගහගෙන අඬනවා. එයි මට මේක උනේ කියලා. මේක මේ යන එකක් මේ අල්ලගෙන අඬන්නේ. ආනපානේ වගේමයි. මේ ආනපානේ ගෙවුනට පස්සේ මේකට තියෙන එකම උත්තරේ තමයි මේක ක්‍රමයෙන් ගෙවෙන බව දකින්න එක. ඒක සැරේ කවදාකවත් ආනපානේ ගෙවෙන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් වෙද්ද වෙන්නේ. ඒකත් ලොකු ලාභයක්. කෙලස් ගොඩක් තිබිලා අඩු වුණා වගේ තමයි ආනපන ගොඩක් තිබිලා අඩු වෙන එක. මෙන්න මේ මේ අනකොට මේ තැම්පත් වෙන ආනාපානය අල්ලාගෙන වෙනම ප්‍රශ්නාවලියක් තියෙනවා. වෙනමම සංකරතා රාශියක් පහළ වෙනවා. හැබැයි ඒක මේ සාමාන්‍ය යෝගාවචරණේ වනෙවි. තෑයෙන දුරට භාවනා කරන කෙනෙකුට පේනවා මේ ආනාපානෙ තියෙනවා. ශබ්ද වේදනා හිතිලි මැද දියටින් ගෙදර ගෙනියනවා වගේ කෙනෙක් ආනපානෙම කරගෙන යනකොට ඒක නොදැනී යන ගතියකට, සියුම් වෙන ගතියකට, මධ්‍යස්ත වෙන ගතියකට එනවා. දැන් මේ යෝගාවචරයට තියෙන පුළුවන් තරම් උකුල වාඩි කරගෙන කියන්න ඕනේ මේක ලොකු ජයග්‍රහණයක්. මේ ආනපනෙ ගෙවෙනවයි කියලා කියන්නේ සතිය 100ට 100ක් තියෙනවා. කිසිම කාම සංඥාවක් ඒ වෙලාවේ නැහැ. එහෙම නැත්නම් කාම තෘෂ්ණාවක් නැහැ. ඒ වගේම භව තෘෂ්ණාවක් තියෙනවනම් ආනපනෙ ගෙවෙනකොට බය වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ආනාපානයේ මේ මේ මේ කාමයේ අයින් කරන්න ගත්ත ආනාපානය කොච්චර අපි අල්ලා ගන්නවද කියනවනම් ඒ භව තෘෂ්ණාව නිසා මේ ආනාපාන ගෙවීම සතිය ගෙවීමක් විදියට සමාධිය ගෙවීමක් විදියට සීලේ අඩුපාඩුවක් විදියට සම ශ්‍රද්ධාවේ අඩුපාඩුවක් විදියට තමයි හුඟා යෝගාවචර කියවන්නේ. ඉතියාට කියලා දෙන්න වෙනව නෑ. ආනාපානය ඇල්ලුවාට ආනාපාන කියන්නේ දුක්ඛ සත්‍ය ආනාපාන කියන්නේ කෙලේශයක් ආනාපාන කියන්නේ උපායාසයක් ආනාපාන ගෙවෙනවා කියන්නේ කෙලේශයක් ගෙවෙනවා නොපෙනී මට්ටමට යනවා කියලා කියන්නේ කෙලස් නොපෙන මට්ටමට ගිහිල්ලා කියලා මෙයාට පොඩි හුරතල් භාෂයක් දාන්න වෙනවා ඒ හුරතල් භාෂය දැම්මට පස්සේ අපි හිතමු මේ යෝගාවචරයා මේ කියන දේ තේරුම් ගත්තයි කියලා එතකොට යෝගාවචරයා ගියයි කියමු අපි හිතමු මේ හුස්ම කියන මේ ප්‍රධාන කර්මස්ථානේ මම මේ ආනාපානේ අවධානය කරන්න කියන එකක් නෙවෙයි නිදර්ශනයක් වශයෙන් පිම්බීම හැකිලිමත් ඕක ගන්න. සක්මනත් ඕක ගන්න කොයි එකකටත් එකයි. මේක නොදැනෙන මට්ටමට ගියාට පස්සේ මේ යෝගාවචරය මේක ආරසා කරන්න නම් දැන් කාමයේ දුරුවන් කරා. ඊට පස්සේ මේ භව තෘෂ්ණාව පෙන්වන්න තිබුණ ආනාපානෙද ඒකත් දුරුවන් කරා. දැන් මේ තියෙන එක දිහා කොහොමද හැසිරෙන්නේ? මොකද්ද කරන්න ඕනේ කියන තැන විශාල අපි මේ කියන කතාවට අමතරව වංචනික ධර්ම රාශියක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ යෝගාවචර දැන් නිකන් ඉන්න බැරුව යනවා. මොකද්ද කුප්පණ ගතියක් එනවා. මොනවා හරි කරන්න ඕන. එමෙ නැත්තම් නිදා ගන්න ඕන. එක්ක මේ තියෙන එකට උඩ පැනලා නටන්න ඕනේ. එහෙම නැත්තම් නිින්දට වැටෙනවා. මෙන්න මේ අන්ත දෙක දෙකම හොඳ ඒවා. ඒක හොඳටම මතක තියාගන්න මෙතෙන් ගිය කෙනාට හම්බෙන්නේ මේ දෙකම හොඳ දෙයක්. මෙන්න මේ දෙක තේරුම් ගත්තා මෙතෙන් ගියාට පස්සේ දැන් මම මොකද කරන්න ඕන කියලා වෙනමම සැක වගයක් එනවා. වෙනමම බය වගයක් සහ අනිශ්චිත භාවයක් එනවා. එතකොට උද්දී හිත ඇවිසිල්ලක් වෙන්නේ. එහෙම නැත්නම් දන්නේම නැතුව හිත ලෙසල වැටෙනවා. වැටෙනවා කියලා කියන්නේ හිත හැංගෙනවා නැත්නම් නිින්ද යනවා. ඒක පාට ගැසිලා අවදිනකොට තියෙනවා ආනපනතිය මොකක්වත් නැහැ. ඉඳපු වක්වත් මතක නැහැ. මෙන්න මේ දෙක හසුරව ගන්නේ කොහොමද? එතන මේකෙදී අපි මොන උපමානයක් මොන ආදර්ශයක් අරගෙන තියන්නේ කියන එක එම හරියටම ටක්කෙට කියන්න බෑ. නමුත් මේ යෝගාවචරය මේ දෙකට යනවයි කියලා කියන්නේ කාම තණ්හාවෙන් දුරවන් වෙච්ච බවට හොඳ ලකුණක්. භව තණ්හාවම දුරවන් වෙච්ච බවට හොඳ ලකුණක්. හැබැයි යෝගාවචරය ඊගාට තියෙන මේ විභව තණ්හාව කියන දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා තේරුම් ගන්න අත්දැකීම් මදි නිසා මේ යෝගාවචරයා මේ ආහසයන්තරාවක් පදින්න පුළුවන් පයිලට් කෙනෙක් අජටාවකාශයට ගියාට පස්සේ ආහසයන්තර නීති වැඩ කරන්නේ මේක ආහසයන්තරා වැඩ කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණ තියෙන ඇතුලේනේ දැන් අජටාවකාශයනේ ඒකෙන් එළියට යනවනේ ගුරුත්ව ශේෂ්ත්‍රඥ යනවා කක්ෂෙන් එළියට මිදෙනවා මිදුණාන් පස්සේ ආහසයන්තරා පදෝපේක්‍රම තමයි දක්කිට්ටුවේ මෙතන ඉන්නේ කෙනා හැබැයි යාට ගංගන යානයක් හසුරවන්න ගංගන කියලා කියන අජටවකාශයක් යනවා හසුරවන්න දන්නේ මොකද මේ මේ ගුරුත්වය තමයි අපි හැදිලා තියෙන්නේ යන්ත්‍ර ඔක්කොම වැඩ කරන්නේ ඒකේ. දැන් අපි ගිහිල්ලා තියෙනවා එහෙම මේ ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණයක් නැති අමුතුම ශේෂ්ත්‍රයකට දැන් ගියාට පස්සේ යාට කොහොමද උපදෙස් දෙන්නේ මේ ලෝකේ ඉඳදී කොහොමද එහෙම කෙනෙක් පුරුදු කරන්නේ පුරුදු කරන්න බෑ මේ ලෝකේ ඉන්නා තාකල් ගුරුත්වාකර්ෂණ තියෙනවා මේ ලෝකේ ඉන්නා තාකල් ඝර්ෂණයක් තියෙනවා අතින් ගියාට පස්සේ ඝර්ෂණයක් නෑ ගුරුත්වාකර්ෂණයක් නෑ නමුත් ඉන්න පුළුවන් බව අපේ යුගයේදී දැන් පෙන්ලා තියෙනවා දැන් ගුරුත්වාකර්ෂණේ නැත්නම් වල පුංචි පරිශන ගාර හදලා තියෙනවා කට්ටිය වරින් වර ඒකට ගිහිල්ලා පරීක්ෂණකාරී දිගට පවත්නවා ආපහු ලෝකෙට එනවා ආපහු කට්ටියක් යනවා මේ වැඩ යනවා මේ කියන්නේ අපි භෞතික විද්‍යාව ਸਰවඥාන්සි අපිට ඇත්තටම ਸਰවඥාන්සට ඉස්සරලා මේ කාමයේ දුරුවන් කිරීමට ගත්ත මේ අරමුණ ආනපානි ඒක සම්පූර්ණයෙන්ම ගෙවම් කරලා ඉන්න පුළුවන් සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා සමතුලිතතාවයක් තියෙන එකට රූප ලෝකය කියලා කියනවා අරූප ලෝකය කියලා කියනවා ඒ අරූප ලෝකේ තියෙන දේ තමයි ඒ සංඥා නැහැ. මේ යනවද ඉන්නවද කැරකෙනවද එක තැනද ගෑනුද පිරිමිද හොඳද මොනම සංඥාවක්වත් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ ලෝකේ තියෙන කිසිම උපමානයක් ඒකට යොදවන්න බෑ. හැබැයි අත්දකින්න පුළුවන් එකක්. ඉතින් ඒක නිසා මේ ලෝකේ සංඥාවල් දිගේ ගිය කෙනා සංඥාව අතහරින්න කැමති නැත්තම් එයා අතෙන්ඩත් ගිහිල්ලා සංඥා නැහැ කියලා චෝදනා කරනවා. ඒ අපේ පැත්තේ තියෙන කතාවක් මේ නුවර පැත්තේ මේ කට්ටියක් තියෙන නුවර බයියෝයින් තමයි දැන් තේරෙයි කියලා. ඩබල් ඩෙකර් නැහැ නේ දවස්වල දැන් තියෙන නුවර තමයි. උඩ තට්ටුවට ගිහිල්ලා ඩ්‍රයිවර් කෙනෙක් නැහැ කියලා බහැලා ගියලු කට්ටිය. දැන් මේ වාහනේ යන ඩ්‍රයිවර් ඉන්න බෑ. ඒ වගේ තමයි අරූප ලෝකෙට ගියාට පස්සේ මේගොල්ලෝ අර පරණ පුරුදු තාලට ඉස්සරහාම සීට් එකට ගිහිල්ලා බලනවා මෙතන ඩ්‍රයිවර් ඉන්න එපායි දැන් ඩ්‍රයිවර් නැහැනේ බට්ටේ බහැලා යනවා. ආනේ වගේ එකක් වෙනවා මේ ලෝකේ සංඥාවත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සයාට ප්‍රයෝගයෙන් උපක්‍රමයෙන් ප්‍රතිපදාවෙන් සංඥා නැති කළ පෙන්වුවාට පස්සේ මිනිස්සයා වලිගය අල්ලා ගන්න දඟල කැරකෙන බල්ලෙක් වගේ එක තැන කරකැවෙනවා. හරි සාධාරණයි. ඒ කෙනාට දොස් කියන්න බෑ මොකද අපි මුළු ලෝකෙම මේ පව් සේරම හදාන තියෙන්නේ මමයා කියන කුඤ්ඤය ගහගෙන ඒක වටේ තමයි මට ලොකු මට පුංචි මම ගෑනු මම ඔබ පිරිමි කියලා සංඥා දැන් මේක ගැලවිලා ගියයි කියලා හිතන්න මේ මැදට ගහපු කුඤ්ඤේ ගලවලා ගියාට පස්සේ අංජ බජා කොණ්ඩේ ක්‍රීල් වෙලා නෙවෙයි ඔළුව ක්‍රීල් වෙලා මොලෙත් එක්කම ක්‍රේල් වෙනවා. ඉතින් ක්‍රේල් වුණාට පස්සේ නිවන නෙවෙයි නම් අරමුණු කරලා තියෙන්නේ අනිවාර්යෙන් පැටලෙනවා. ඒ නිසා මෙතනදී බලනවා මේ මනුස්සයා භාවනා කරන්නේ මේ කාම සංඥාව වැඩියෙන් කරගන්නද නැත්නම් භවයේ කෙලෙස් මේ පිං එකතු කරන්නද එහෙම නැත්නම් දැන් මේ රූපේ ගිවන් වුණාට පස්සේ මෙයා කොහොමද හැසිරෙන්නේ කියලා බැලුවොත් ඒ භාවනා කරන කෙනාවත් කවදාකවත් ඒ පරිශ්‍රණය කරලා නැහැ. එයාටත් අලුත් දෙයක් වෙනවා මේක. නමුත් මන්දර මම මේ යන ගමනේ මේ අවුරුදු 35ක විතර මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේකයි කල යුත්තේ කියලා කැන්දියේ ගල බීරුවා වගේ කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ නමක් අත්තයි බුදුහාමුදුරුවෝ ඇර. අපිට ඒව ගැන කතා කරන්න වෙලාවක් නැහැ මොකද අපිට කාමයටත් වෙලාමදි. අපිට මෙතෙන්ට යආ ගන්නත් බෑ. ගියාට පස්සේ මොකද්ද කරන්න කියන එක ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට sannivedana වෙන්න ඉඩ තියෙනවා. අනික් කට්ටියට හුඟාක් වෙලාට කියන්නේ මේ බණ ගැඹුරුයි අපිට තේරෙන්නේ ඒක නිසා අපිට බැරිද මේ ওই බුදුහාමුදුරු බුදුනට පස්සේ නෙවුවා කිව්වේ සිද්ධාර්ථ කුමාරයා කාපු කාලේ කියපු ටිකක් අපිට කියලා දෙන්න බැරිද කියලා අහනවා. ඒකට තේරෙනවනේ අපා. ඉතින් ජාතක කතා අහන්න හරි ආසයි. ඒකේ නෑනේ ওই බරපතල හැපෙන්නේ නැති කෑලි නෑ. ඔක්කොම හැපෙන දියාරු වෙච්ච භාගයට තඹපුවා තියෙන්නේ. ඉතින් හැමදාම ජාතක කතා. තොරම් බලන්න යන්න ආසයි. මොකද අල්ලන්න දෙයක් තියෙනවනේ. හැපි හැපි වෙසක් නේද? ඒකට හැපි වෙසක් නෙවෙයිනේ. තොරම් බලන යනකොට හැපි හැපි වෙසක් තියෙන්නේ. ඉතින් හරි කැමති තරුණ පිරිසේම වෙසක් බලන්න යන්න. හැබැයි ඇහුවොත් මේ බෞද්ධ වැඩපිළිවෙලක් තමයි. හැබැයි වැලන්ටයින් ඩේට් එක වගේ තමයි. වෙසක් දවස. මේ බුදුහාමුදුරු අල්ලන්න අපි තොරම් ගහන හැටි. මෙතන ගියාට පස්සේ තේරෙන ඔබට අල්ලන්න පුළුවන් සෙල්ලම් තියෙන කාමෙයි රූප ලෝකෙයි දැන් යම් හේකින් මේ ගත්ත අරමුණ ගෙවුනට පස්සේ මොකද කරන්නේ කිසිම කෙනෙකුට කද්දාක හිතපු නැති පැත්තක් හැබැයි ඒ වුණාට එතෙන්ද යෑම පවා ලොකුම ලොකු ජයග්‍රහණයක් නමුත් මේ යෝගාවචරය එක දන්නේ නැත්නම් ඒ මාතය එතෙන්ට යනකොටම කිව්වනම් මම හිටියා දන්නෙත් නෑ නෑ දන්නෙත් නෑ තන්නේ කර පාළුවක් දැනෙන්නේ තන්නේ කර අසරණ ගතිය තනි ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් පාළු වුණා කොන් වුණා වගේ දැනෙනවා. ඉතින් මෙයා ඉක්මනටම කරන්නේ හයියෙන් හුස්ම අරගෙන ආයෙසර කර නැතිවෙච්ච රූපය අල්ලා ගන්න වෙන නැත්නම් කාම සංඥාවට හිත දාන්න. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. ඊට ඒ මොකද උනේ කියලා එයා දන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ වීගේ වීර්ය අඩු වෙච්ච තැන හිත හැංගි ගත තැන වැඩි වෙච්ච ගමන් සැක කරනවා ප්‍රශ්න කරනවා ආයෝ හයියෙන් හුස්ම ගන්න ආනපානේ බලනවා නැත්නම් ඇස් දෙක අරලා මේ ඇට ගෙනාපු සැට් එකම තියනවාද කියලා බලනවා යන්න ඉස්සෙල්ලා මත් කැලි ටිකක් එහෙම හැලුනොත් එහෙම දැන් ආයෙ සෙට් කරනකොට මේකේ කචල්නේ ඉතින් ඔක්කොම මේ අප බඩු ලිස්ට් එක බලනවා දැන් ආපු ගෙනාපු කැලි ටික තියනවාද කියලා එයාර පුංචි කමරාලයි මහ කමරාලයි දෙන්නා යනවලු පැල් රකින්නේ වාම මේ පුංචි කමරාලයා බුදියාගෙන ඉන්නකොට කාපු දඩමස් නිසා යකෙක් ඇවිල්ලා දත් ටික ගලවලා අර මැද තියෙන කෑලි ටික කනවලු. ඌ කරවන හිටියලු ඊට පස්සේ දත් ටික හයි කරවල හරියට ඩෙන්ටිස් කෙනෙක් හයි කරනවා වගේ ලස්සනට දත් ටික පිළිවෙලට හදලා තියලා යකා ගියාලු. පුංචි කමරලා ගෙදර ඇවිල්ලා hinaනකොට අයියා ඇහුවලු ලොකු කමරාලා මොකද කියලා. උඹ හරි දත් ටික හරි ෂෝකට හදන මන් දන්නේ රෑ ඇවිල්ලා මං මස් දඩ මස් කාලා බුදියා ගත්තා යකා ඇවිල්ලා ගලවලා හොඳට දත් ටික දාලා ගියයි කියලා. යකෝ හැමදාම මට ඇවිල්ලා කරදර කරන ඔය යකා මම පුදුම විදියට බයෙන් ඉන්නේ. එනකොටම බයයි. මම පැල් රකින්න යන්නේ නැත්තේ ඕක නිසා තමයි ඔය මිනිමස් ගඳට එනවමයි. ඊට පස්සේ කිව්වලු බය වෙන්න එපා. හොඳ ඩෙන්ටිස් කෙනෙකුට වෑයන ගාණක් ගෙවන්න ඕනේ දැන්. යකා ඇවිල්ලා හදලා දීලා යනවනේ. ඉතින් මහගමරාල ගිහිල්ලා බුදියාගෙන ඉන්නකොටදී යකා ඇවිල්ලා ගලවනකොට අරුට ඇහැරුණා. යකා මූණ හැමතැනම දත් ටිටොල ගියාලු. ගෙදර යනකොට කට පුරාම දත්ලු. භාවනා යෝගාවචරයට නම් එච්චරයි වෙන්නේ. යකාවිල වැඩ ඉවර කරන්න ඉස්සෙල්ලා බය වෙනවා. බය වෙච්ච ගමන් යකා මූණ පුරාම දත් පිටවල තියලා යනවා. ඉතින් යෝගාවචරය ගෙදර යනවා. ගෙදර කට්ටියට පේනවා වයර් මාරු වෙලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් කචා. ඉතින් කචා. ඒකල කියනවා උඹලට ඕකනේ කියන්නේ රැයට කාලා බුදියා ගන්න නැතුව අර ඒ ගිල නොකා ඉඳලා මොනවද මේ කරගෙන අවිල්ලා තියෙන්නේ ෂෝක් එකට හිටපු මිනිස්සු ඉන්නේ කියලා දැන් බාගෙට පිස්සු කට්ටිය නම් යන්නේකට කැමති ඒගොල්ලෝ සාමාන්‍ය කට්ටියට කියලා පිස්සු වැටලා එනවයි කියලා මේ අරමුණ ගෙවිගෙන යනකොට ඊ වැඩි ඉවර කරන්න දෙන්නේ නැහැ. ඉවර කරන්න දෙන්නේ නැත්නම් මොකද දන්නේ නැති ශේෂයකට යන්නේ. මේකට බුදුරජාණන්සේ පුංචි ඉඟියක් දෙනවා. අල්ලන්න අමාරුයි. නමුත් ඒකේ බුදුහාමරගේ ඉගන්නේ මේ විශිෂ්ටත්වය පෙන්නනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අපි මේ ලෝකේ ගොඩාක් වස්තු හම්බෙච්චාම දෙයක් තෝරන ක්‍රම පහක් තියෙනවායි කියලා. අපි හැම වෙලාව උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අපි ළඟට ගොඩාක් වස්තු වෙනවා. හැබැයි මේ වෙලාවේ පාවිච්චි කරන්න මොකද්ද කියලා අපි තෝරනවා. එකක් තේරීමෙන් තියලා ප්‍රතික්ෂේප වෙනවනේ. ඒ නිසා මමයා කියන්නේ මට ඉදිරිපත් වෙච්ච දේ මම මොකද්ද තෝරන්නේ කියලා. එහෙම නැත්නම් ස්වයංවරයක් කියලා මේකට කියනවා. කුමාරයෙක් කියලා කුමාරිකාවන් ගොඩක් දුන්නාම කොයි කෙනා තෝරන එකට ස්වයංවර කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට විවිධ දේවල් හම්බ වෙනවා. අපි තෝරන්නේ ක්‍රම පහකට කියලා බුදුහාම කියනවා ශ්‍රද්ධාවට, රුචියට, අනුස්සවයට, ආකාර පරිවිතක්කේට දිට්ඨි නිජාන කන්දිට අපි රුචි දේ තෝරමු. දිවැඩිය කාර්යය ගිගමන් තෝරන්නේම පින්රස කෑම. මොකද ඉලෙදී ඇටියට ඒ රුචිය. ප්‍රෙෂර් එක තියෙනක තෝරන්නේම තෙල් කෑම. ඒක තමයි රුචි. ඉතින්ත ශ්‍රද්ධාව රුචිය අපි අපි තියෙන රුචිය අනුව තමයි අපි උදේ ඉඳලා ඊට පස්සේ අපි කියනවා මගේ රුචියට වැඩ කරන්න හම්බ වෙනවනම් මම මගේ ලෝකේ රජා. ඊට පස්සේ සද්ධාවට අපි තෝරනවා. ඒක අපි පන්සලේ ආමතුරු කියනවා මෙන්න මේක තමයි හරිය කියලා. එහෙම නැත්නම් බයිබලේ පොතේ තියෙනවා ඒක ගන්න නැත්නම් කුරානේ තියෙනවා. ඉතින් ඒකට අනුව තෝරනවා. ඒකටත් හැම කෙනෙකුටම බොහොම සුළු ගාණක් කර හැම කෙනාටම සද්ධාවෙන් තෝරන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තියෙනවා අනුස්සවේ කියලා ගුරු પરම්පරාවෙන් ඇහිච්ච දෙයි. ඉස්සර තිබුණේ ඕක තමයි සුතමේ ඥානය කියලා ඇහිච්ච දේ අනුව අපි දේවල් තෝරනවා. එහෙම නැත්නම් ආකාර පරිවිතක්කය කියලා තර්කයට දාලා තෝරනවා. ඒවට කියනවා අනුමාන ඥාන. එහෙම නැත්නම් ණය විපස්සනාව ආකාර පරිවිතක්කේ. ඒක දින ඕක වෙන්න බෑ. මේක තමයි වෙන්න පුළුවන් කියලා තර්ක කළා. දුන්න නැත්නම් දිට්ඨි නිඥානක් අන්දි මගේ දිෂ්ටිය. මං මං ගන්න දෘෂ්ටිය. උදයන්ස මේ පහ පෙන්ලා කියනවා. උඹ රුචිය කියලා තෝරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා ප්‍රතික්ෂේප කළ දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙන නිසා රුචියට අඩුපාඩුකම් දෙකක් තියෙනවා. අපි ඉල්ලන්නේ අපේ රුචිය සම්පූර්ණ කරන්න තමයි. නමුත් රුචිය සම්පූර්ණ වෙච්ච එක තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා විසි කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. නිසා රුචි ඒකාන්ත සුභ සිද්ධිය ලබා දෙන එකක් නෙවෙයි. ශ්‍රද්ධාවෙන් ඔබ ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබ ශ්‍රද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප දෙය කරපු දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව ඒකාන්ත සුභසිද්ධිය දෙන්නේ නැහැ. ඒ වගේම අනුස්සය වශයෙන් මට ඇහිච්ච කොටස බොහෝම පොඩ්ඩයි මේ ලෝකේ තියෙන දැනුමෙන්. ඒ පොඩ්ඩෙන් තෝරන්න ගියොත් සත්‍ය මේ දැන ඇහිච්ච දේ තුළ නොතිබෙන්න ඉඩ තියෙනවා. මට නැහැ ඇහිච්ච නොදන්න දේ තුළ සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා මම අනුස්සයෙන් අසුවිරු ඥාන වලින් තෝරන්න ගියොත් ඒක ඒකාන්තයෙන් මට සුභ සිද්ධිය දෙයි කියලා හිතන්න බෑ. ඒ වගේම තර්කයෙන් දිනන එකන ඒක නම් බොරුව කියන එක දැන් හොඳටම දන්නවනේ. යම් කිසි කෙනෙක් තර්කයෙන් දිනනවනම් බොරු. ඒ තුල සත්‍ය නෑ. සත්‍යෙන් පෙරදි තර්කයෙන් පෙරදිච්ච සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. අනිතික අපිට දෘෂ්ටි තියෙනවානේ. එක එක දෘෂ්ටි වලට අපි ගන්නවා අපි සම්මා දිට්ඨිය ඒගොල්ලෝ මිච්ඡා දිට්ඨිය අපි ඒගොල්ලෝ බලන්නේ මංගත් එක තමයි හරි කියලා ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤම් කියලා මේම සත්‍යයේ පෙසෙස්ස බොරුවේ කියලා අපි ළඟ හැම කෙනා ළඟම විශාල හනමිටියක් තියෙනවා මේකට තමයි අපි තෝරන්නේ නමුත් බුදුරජාණන්සේ සඳහන් කරන මේ දෘෂ්ටියේ තේරුවාට දෘෂ්ටියෙන් තෝරපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා උඹේ දෘෂ්ටියට මනාප නැහැ මම දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප දෙකල තුල සත්‍ය තියෙන ඉඩ තියෙන නිසා එකක් මතක තියාගන්න අපි දන්න කිසිම තැනක නිවන නැහැ නිවන හම්බෙනු නම් හම්බෙන අපි නොදන්න තැනක. ඉතින් අපි බය නම් අලුත් දේවල් වලට අපි බය නම් පරිවේශණයකට අපිට කවදාවත් නිවන හම්බ වෙන්නේ නැහැ. දන්න ශේෂ්ත්‍රේ නිවන තියෙනවනම් ওই යනකොට පය වැදිලා අර මේ නිවන හැප්පිලා වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වැටිච්ච කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනාම නිවනට පැන්නේ නොදන්න ශේෂ්ත්‍රයකට. ඒ නිසා භාවනාවේදී අලුත් දේවල් එනකොට ඇයි කියලා අහන මනුස්සයට කවදාවත් නිවන ලැබෙන්නේ නැහැ. ඕන දෙයක් මේ ලෝකෙ වෙන්න පුළුවන්. අලුත් දෙයකට එනවනම් හොඳට බලන්න මගේ ශ්‍රද්ධාව තියනවාද? හොඳට බලන්න මට සීලය තියනවාද? හොඳට බලන්න සතිය තියනවාද කියලා. එහෙමනම් මතක තියන්න දැන් ඔන්න නිවනටයි යන්න හදන්නේ. ඇයි කියලා අහපු ගමන් ගමන නතර වෙනවා. ආපහු කැරකිලාවිලා වන්නුපත ජාතකේ ගැල්සාත්තු නායකයාට නිඳ ගියාම ගුණ ආපහු හිටපතන්ට එන කතාවනේ වන්නුපත කියන්නේ ගැල්සාත්තු නායකයා වෙන්නේ පළවෙනි ගැලේ ගුණානේ ඊට පස්සේ ඌ කරගිලා එනවා අපෝ හිටපු දැන්. ගල් සාතු නායකට නිින්ද ගිහිලා. දැන් අද ලංකාවට තෙල තියෙන එකනේ. මහේ කාට පොඩ්ඩක් නිින්ද ගියාම ඌ කරත් ඉන්න ගුණා තමයි ඊට පස්සේ නායකත්වය දෙන්නේ. අපිටත් ඒක තමයි වෙන්නේ. ඒක නිසා යම් තැනක යම් කිසි කෙනෙකුට මේ මට්ටමට ආවට පස්සේ විශේෂයෙන්ම කාමයෙන් සෑහෙන දුරට අයින් වෙලා විශේෂයෙන් Taman අරමුණකට හිත දාන්න පුළුවන්කම දැනගෙන විශේෂයෙන් අරමුණේ පරිණාමයක් විපරිණාමයක් දැකපු කෙනා සම්ප්‍රදායට ගිය ගමන් නිවන ප්‍රතික්ෂේප වෙනවා. එයා අනිවාර්යයෙන්ම යෝනිසෝමනසිකාට වැටෙනවා. යෝනිසෝමනසිකාරය කියන්නේ විප්ලවීය චින්තනය. ඉතින් ඒක නිසා මම මෙතෙන්දී හිත රිදෙන්නත් නිකන් රණ්ඩු ඇති කරන්නත් එහෙම නැත්නම් මේ වාද ඇති කරන්නත් කියනවා ගෑනුන්ට නිවන් දකින්න බෑ කියලා. හරීම සම්ප්‍රදාන කූලයි මොන්නම දෙයක් කරේ ආපු ගමන් පස ගන්න. පිරිමි කියන්නේ පරුස. පුරුෂ කියලා කියන්නේ පරුසයි මොන දෙයක් ආවත් කඩාගෙන යනවා. හැබැයි දැන් ඉන්න හුඟක් පිරිමි මට වෙන්නේ ස්ත්‍රීලිංගේ තියෙන කියලා. මොන්නම දෙයකටවත් එන්නේ නැහැ. මොනවා හරි කියපු ගමන් අරක කියනවා මේක කියනවා පස්ස ගන්නවා. සමහර ගෑනෝ ඉන්න හැබැයි පුරුෂ නැගතින් පහළ වෙච්ච උන් ඕන දෙයකට ලෑස්ති. ඒ නිසා මම ස්ත්‍රීලිංගේ පුරුෂලිංගේ බලලා නෙවෙයි මම මේ කතා කරන්නේ භාවනා කරනකොට මේ සෙල්ලක්කාර ගතිය නැත්තම් භාවනා කරනකොට මේ එන අභියෝගයට මුහුණ දීගෙන යන්න අරයන් අහන්න ඕන මෙයායින් අහන්න ඕන කචුකුචු නැත්තම් ආසන්නයි නිවනේ. අහන කෙනා කියන්නේ එන සත්‍යයට පයින් ගන්න. එන සත්‍ය ඇයි කියලා. මම මේ කතා කරන්නේ භාවනා නොකරන කෙනෙක්වත්, සද්ධාව නැති කෙනෙක්වත්, සීල නැති කෙනෙක්වත්, සති නැති කෙනෙක් ගැන නෙවෙයි. මම මේ කතා කරන්නේ සද්ධාවත් තිබිලා, සීලෙත් තිබිලා, සතියත් පිහිටවලා, අරමුණක් දැපෙන දමාගෙන අරමුණත් ආම්බාම් කරගෙන අන්න අර අරමුණ ගෙවිගෙන යන වෙලාවේදී මේ මතුවෙන නව භාවයට මතුවෙන මේ ගුරුත්වකයේ ගුරුත්වාකර්ෂණයේ ඉගුරුට ගියාට පස්සේ මේ අජටාවකාශයට ගියාට පස්සේ කහගෙන් අහන්නද අහන්න කෙනෙක් නැහැ මං විතර කරන කෙනෙක් නැහැ ඉතින් දෙකයි තියෙන්නේ එක්ක කය ජීවිත දෙක ප්‍රතික්ෂේප කරන එකයි තියෙන්නේ කාය ජීවිත නිර්පේක්ෂානේ අයින් කරන්න ඕනේ ඒක යනකොට සෙට් එක තියනවාද කියලා බලනවා මම කියන්නේ ඒකයි. මේ කාය ජීවිත নিরপেক্ষ භාවයේ නැති කෙනාට හැම වෙලාවෙම බලනවා කෑලි සෙට් එක තියනවාද කියලා ඇස් දෙක අරලා බලනවා. භාවනා නතර කරලා හරි ඒක බලන්න යන්නේ. ඒ තරම්ම කාය තෘෂ්ණාව තියෙනවා, රූප තෘෂ්ණාව තියෙනවා. ඒක නොකරපු කෙනෙක් මේ නෑ. මම ගියා මේ ටෙක්සාස් වල ඒ හූස්ටන් වල ඒ අජටවකාශ යවන යන තැනට කියලා එතන කට්ටිය අපිට ගියාට පස්සේ පෙන්ලා දෙනවා. ඉතියා කියනවා කක්ෂයෙන් නිකුත් වෙලා ඉසල කක්ෂයට ගිහිලා ඒ අජටවකාශ යානය තාමත් පාලක මැදිරියත් එක්ක සම්බන්ධීකරණය කියනවලු පාලක මැදිරිය තාම උදේ පාලක මැදිරිය දවල් පාලක මැදිරිය රැ කියලා. ඒ මොකද අජටවකාශ යානයේට පැය 24ට 24 සැරයක් උදේ දවල් පහළ වෙනවා. දැන් මෙහෙට එක රැයයි තියෙන්නේ. පැය 24ක් යනවා. යානේ යන්නේ පැයකට හැතම 25000ක වේගයකින් නිසා එක පැයකට පොළොව වටේ රවුමක් යනවා. එතකොට පැය භාගයකින් දවල් පැය භාගයකින් රැ. එතකොට අපේ ශරීරයේ තියෙන රසායනික ශරීර තේරම හොයාගන්න බෑ දවස මොකද්ද? උතුරු දකුණ මාරු වෙනවා. ඒ නිසා පාලක මැදිරියෙන් දෙනවා සංඥාවක්. අපේ වෙලාව හැටියට ඔයා ඉන්නේ දැන් පැසිෆික් සාගරයට උඩින්. ඔයා ඉන්නේ දවල්. එහෙම නැත්නම් ඒ උඩට ගිය මිනිස්සයාට අච්චර වේගයකට අහුණාට පස්සේ හොයාගන්න බැරිනවා. යම් වෙලාවක ඒගොල්ල කියනවා පාලක මැදිරියත් අජටවකාශයේ නියමුවොත් එකතු වෙලා දැන් අපි හන්දට යන්න ඕනේ කියලා හරියට ඒ තැනට ආවට පස්සේ අජටවකාශයට යන්න. යහපැත්තට යන්න රොකට් එක පත්තු කරාට පස්සේ මුළු පාලනයම දෙනවයි කියලා ගංගන ගාමින්ද පාලක මැදිරියේ පාලනේ අයින් කරනවායි කියලා. එතෙන්ට යනකම් පාලක මැදිරිය විසින් ඒගොල්ලෝ හසුරුවනවා. හසුරුලා කියලා දෙනවා දැන් ඕගොල්ලෝ ඉන්න පැයකට හැතපු 25000ක වේගයකින් කොච්චර වේගෙන් යනවද කියලා හොයන්න බෑ. මොකද දෙපැත්තෙන් පහුවෙන දෙයක් නැති නිසා සංසන්දනය කරන්න බෑ. ඉන්නේ තන්නික රජතාවකාත. ඒ වගේ මෙහෙම රවුමේ කැරකුණාට Taman වටේ සංසන්දනය කරන්න බැරි නිසා දන්නේ නැහැ කැරකෙනවයි කියලා. කොයි වෙලාවට කණ්ඩ ඕනද? කොයි වෙලාවට දත් මඳින්න ඕනද? කොහෙට නිදාගන්න මොකක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ගියාට පස්සේ අජටවකාශයට ඒක ගුරුත්වාකර්ෂණයෙන් ගියාට පස්සේ ඒගොල්ලෝ විතර දන්නේ මෙහෙ ඉන්න කට්ටිය. මෙහෙ ඉන්න කට්ටිය දන්නේ ගුරුත්වාකර්ෂණයේ යටතේ විතරයි. එහෙ ඉන්න කට්ටිය දැන් ගුරුත්වාකර්ෂණ නැතුවයි යතුවයි දෙකම දන්නේ. ඒ නිසා මෙතනින් එහාට ගිය යෝගාවචරයා කම්මෝගෝචිකාගෝ තමයි. එයාට කවුරුවක්වත් මොකවත් කියන්න බෑ. එයාට එකක් තියෙන්න ඕනේ මේ කාය ජීවිත নিরপেক্ষව. මේ අවුරුදු 2500කට පස්සෙත් මට මෙතෙන් යන්න පුළුවන් වුණා නම් කාගෙන් අහන්නද? මං කියන එක්ක මට පිස්සු වැඩි එක්ක මැරෙයි. ප්‍රශ්නයක් තියෙනවද පිස්සු හැදුණා කියලා. නැතු භාවනා නොකර පිස්සු හැදෙනවා. භාවනාවක දැනෙන පිස්සු ගන්නක් කියනවා. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි පිස්සු භාවනා කරන එක. භාවනා කරලා පිස්සු හැදෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පිස්සු යන්න දෙයක් නැති නිසා නිකන් කණ්ඩ දෙන්න නිසා මේ ඔක්කොම පහසුකම් දෙන්න නිසා ඇවිල්ලා මේකට එනවා හොලිඩේ කැම්ප් ගන්න. ඒගොල්ලන් කියන්නේ උපත්තු සීට්ටු ලියාගෙන යන්න මේ පිස්සු භාවනා කරන තැනක් නෙවෙයි අල්ලත හැකි පිස්සද පිස්සිද කියලා ආන්න අරමුණ ගෙවිගෙන යනකොට ඒගොල්ලෝ හැසිරෙන තාලෙන් පිස්ස පිස්සි කියන එක නම් අසාධාරණයි මම ඉල්ලාස් කර ගන්නවා මේ වචනේ නමුත් මිනිසයන් නිවනද ප්‍රාර්ථනා කරන්නේ නිවන ප්‍රාර්ථනා කරනකොට කාය ජීවිත নিরপেক্ষද මෙතෙන් ආවේ නැත්නම් ගිහිල්ලා එඤ්ඤං කියලා ගෙදින් ආපු කට්ටියද මේ ඉන්නේ යඤ්ඤං කියලා ආපු කට්ටියද කියලායි මම බලන්නේ උඟව දෙනෙක් ගෙදරින් යන්න කියලා කියන්නේ අපි එන් ගිහිල්ලා එන්නම්කො. ඉතින් අර සැට් එක ගෙනියන්න හදනවා ආපහු සැරයක් මේ කය ජීවිත දෙක. මේ ගමනේ යනකොට හරියටම භාවනාව හරි ගියා නම් එහෙම නැත්නම් තමන්ගේ සද්ධා ශීලය සතිය හරි ගියා නම් කිසි දෙනෙක් එක්ක හෙට්ටු කරන්න යන්නේ මොකද එහෙම කර කර යන ගමනක් නෙවෙයි මේ ඔය කියන මට්ටමින් එහාට ගියාට පස්සේ නිසා ඒ කෙනාට පුද්ගලික තීන්දුවක් ගන්න. ඒකට කියන්නේ අදිමොක්ඛය කියලා කියන්නේ විශ්වසනීයත්වයක් පහළ වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා නිසක බවක් පහළ වෙන්න ඕනේ මොනවා වුණත්. මම ලෑස්ති. එයා හදා බෙදා ගන්නෑ කියන මං කියන්නේ. ඕන තරම් හදා බෙදා ගන්නව කාටවත් වාංගු වෙන්න යන්නේ නැහැ. දන්නවා මෙතෙන්ට එනකන් ආවට මට සතිය උදව් කළා නම් මෙතෙන්ට එනකන් මට සද්ධා උදව් කළා නම් මෙතෙට එනකම් මගේ සීලය කැඩුනා නම් මින් එහාට ඔය මොනවා වුණත් සද්ධාව කැඩෙන්නේ නැහැ. විශ්වාසය තියෙනවා. සීලය කැඩෙන්නේ නැහැ. විශ්වාසය තියෙනවා. සතියත් කඩා ගන්නෑ. එතකොට මේ සතිය ඔය ආනාපාන පුරුදු වෙන සතිය නෙවෙයිනේ. සක්මන් කරන සතිය නෙවෙයි මේක මේ සුවිශේෂ සතියක්. අරමුණක් නැතුව සංඥාවක් නැතුව සංඥාව පවතින සතිය ප්‍රධානම දෙම තිර සංඥා පදට්ටහන. සතිය හිටින්නෙම ස්ථිර සංඥාව තියෙන තැනක. දැන් යෝගාවචර ඒ සංඥාවම බල්ටි ගහන්න පුරුදු කරනවා සංඥාව නැතුව සතිය පවත්තක්. කිසිම පොතක මේක ලියන්න බෑ. කිසිම ටෙක්නිකල් රයිටින් එක මේ කියලා දෙන්න බෑ. මේක යෝගාවචර ජීවිත පරිශ්‍රණයෙන් කරන්න ඕන. ඉන්නේ එතෙන්ඩ ආවට පස්සේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා මේ යෝගාවචරය කියන්නේ භාවනාවත් සෑහෙන දුරට අරමුණ අල්ලන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්වක් දාන්නවා. ඒ දැක දැක දන දන කයමුත් Taman ටිකින් වරින් වර සමු දැක දැක දන දන ආනාපානේ සමු සක්මන් කරනකොට ඒකට කියන්නේ අනායාසයෙන් සක්මන යනවා. Tamanටම Taman දිහා බලා ඉන්න පුළුවන් මේ ඔතෝනවා යවනවා තබනවා වම දකුණ මොකක්වත් නැහැ gediya පිටින් සක්මන යනවා. බලාගෙන ඉන්න පුළුවන්. එදින්දා වැඩ කරනකොට Taman අනුන් දෙයක් අනුන් බලා ඉන්නා වගේ හොඳට තමන්ම යන්ත්‍රයක් විදිහට බත් කන හැටි වැසිකිලි කැසිලි කරන හැටි රූකඩයක් නෙවෙයි දැන් වැඩ කරන්නේ ඒ තරමටම දකින්න පුළුවන් වෙච්ච එකනට මේ ප්‍රාර්ථනා නැති නිසා අදිෂ්ඨාන නැති නිසා චේතනා නැති නිසා මෙයාට බුදුමාකාර විදිහේ හිත හැංගී ගැනීමක් සානිධිමත් බවක් එනවා ඒ මොකද අපි අවදි වෙන්නේ චේතනා තියෙන තාලට අපි අවදි වෙන්නේ අදිෂ්ඨාන තියෙන තාලට. අපි අවදි වෙන්නේ ප්‍රාර්ථනා තියෙන තාලට. මුළු ජීවිතේම ප්‍රාර්ථනාවක් අපේ. යම් දවසක මේ යෝගාවචරය ප්‍රාර්ථනා සහ අදිෂ්ඨාන කෙරෙහි මුල් වෙන මේ කය සහ මේ මූල කර්මස්ථානේ නැති වුණාට පස්සේ එයාට ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ තනි අතෙන් අප්පුඩියක් ගහන්න හදනවා වගේ. අහසට වෙඩි තිබ්බා වගේ. මොනම දෙයක්වත් නැහැ. ඊට පස්සේ මේ යෝගාවචරය දැන් මේකට පුරුදු වෙනවයි කියලා කියන්නේ උපය උපාදානා චේතස අදිඨානාපි නිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනවිරත සංඥා කිසිම සංස්කාරයක් පිළිබඳ අබිරතියක් කරන්නේ මේක අහලා ඇති ගිරිමාන සූත්‍රයේ දස සංඥා සූත්‍රයේ අපි මෙතකල් ජීවිතේ තුනේ බබාගේ මන අපේ මගේ රුචිය සීනි වැඩිපුර කනවා මිරිස් වැඩිපුර කනවා අපිට ගොඩාක් ආසාවල් රුචි අරුචකම් උපේ උපාදානා චේතස අදිඨාන අබිනිවේෂ තියෙනවනේ. දැන් මෙතෙන් ගියාට පස්සේ යෝගාවචරයට චිත්තක්ෂණයකට හෝ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. කිසිම චේතනාවක් නැහැ. කිසිම අදිෂ්ඨානයක් නැහැ. එහෙම ඕටෝ පයිලට් එකෙන් දැම්ම මැෂින් එකට යන්න ඇරියා බලන්න පුළුවන්ද කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ මට්ටමට ආපු යෝගාවචරයාගේ විඥාණය දැන් පදනමක් නැති වෙලා තියෙනවා විඤ්ඤා සංඥා නැහැ රූප නැහැ වේදනා නැහැ සංස්කාර නැහැ සංස්කාර තමයි උතන චේතනා කියන්නේ ඒකත් නොකර ඉන්නකොට විඥාණයට නිකන් කරකොලත් ඇරියා වගේ සරුගලේ නූල කඩලා ඇරියා වගේ ඉතින් යෝගාවචරයේ ආයසර මේ විඥාණයට පණ දෙනවයි කියලා කියන්නේ මම එයා ගෙනත් දාගන්න එක තමයි මාන්න ගෙනත් දාගන්න එක තමයි තෘෂ්ණාව ගෙනත් දාන එක තමයි ඉතින් මේ පණ නොදී ඉන්න එක කොහොමද කියන්නේ බුදුන්සේ සඳහන් කරලා තියෙනවා යේච චින්තේ චේතේති යංච යාච පකප්පේති යාච අනුසේති ආරම්මන මේතං හෝසි විඥානස්ස තිතිය. ඒ වෙලාව යමක් හිතුවත් ඒ ඇති විඥාණයට අවිලා පදනම ඇති කර ගන්න. යංච පකප්පේති අනාගත සැලසුමක් ගැන හිතුවත් විඥාණය අවිලා ඒක පදනම් කරගෙන සැලසුම් කරනවා. කතන්දර ගොතනවා. එතන යංච අනුසේති තමන්ගේ අනුසේ කෙලස් තියෙනවනේ. අනුසයක්ෝ පාවිච්චි කරනවා. ඉතින් මේ යෝගාවචරය හිතාගෙන ගියොත් බණ අහලා තියෙනවනම් මම මෙතෙන්ද කියලා ප්‍රාර්ථනා නොකර ඉන්නවා. කල්පනා නොකර ඉන්න ප්‍රපංච කරන්නෙත් නැහැ. යම් අනුසයක් තියෙනවනම් පැමිණිච්චාවේ මම ඒක දැක ගන්නවා. මේක මෙතෙක් කල මම දන්නේ නැහැ මම කියන්නේ කවුද කියලා. අපි මේ කවුරු හරි දීපු චරිත සාහිතිකක් මතින් ජීවත් වෙන්නේ. මෙතෙන් ඊට පස්සේ තේරෙන පස්සේ යම් වේලාවක බුදුචානන්සේ දුත්‍ය චේතනා සූත්‍රයේ සඳහන් කරනවා චේතනාවක් නොකර ඉන්න යෝගාවචරය අදිෂ්ඨාන කරගත්තොත් ඇත්ත චේතනා කියන්නේ අදිෂ්ඨාන කියන්නේ කම තමයි. චේතනා නොකර ඉඳ කමඨාන සුද්ධ කරගත්තොත් එයාට කල්පනා එන්න පුළුවන්. කියන්නේ ප්‍රපංච කිරීමක් හිත දොඩමළු වීමක් වෙන්න පුළුවන්. අනුසේ තියෙන්න පුළුවන්. ඒ කල්පනා සහ අනුසේ දෙක විඥානයේ වාසියට හරව ගන්නවා. Tamanට ඕනේ දඩමීම කරගන්නවා, පදනම කරගන්නවා. ස්ථාපනය ලැබෙනවා. මේ යෝගාවචරය යම් දවසක කමඨාන සුද්ධ කරන චේතනා කරන්නේත් නැහැ ප්‍රපංච කරන්නේත් නැහැ. ප්‍රපංච කරන්නේත් නැහැ. එහෙම යන හිටියොත් එයාගේ අනුසේ ටික විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ඒව ඇවිල්ලා විවිධාකාරයෙන් මේ මැරෙන්න හදන විඤ්ඤාණයට ආයේ ඉන්ජෙක්ෂන් ගහනවා, තේලයින් දෙනවා, કૃතිම සූසනේ දෙනවා, নানা විදියට කොට ගන්න හදනවා. නමුත් දැන් Taman දන්නවනම් දැන් මේ විඥානයගේ පැවැත්ම භවයේ පැවැත්ම සංසාරේ පැවැත්ම තියෙන්නේ මයිලක තියෙන අනුසේ ධර්ම වල විතරයි. හැබැයි මේවා මම නෙවෙයි. මොකද මට ඕන දේ නෙවෙයි මගේ අනුසේ කියන්නේ. මගෙත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා මේක බලාන හිටියොත් අර අනුසේ ධර්මත් පරණ ණයක් ගෙවිලා යනවා වගේ ගෙවෙනවයි කොහොඳ සුන්දර තැනක් නෙවෙයි. අපි ළඟ තියෙන කැතගති අපි ළඟ තියෙන ෂට ගති, අපි ළඟ තියෙන මායාවී ගති, අපි ළඟ තියෙන වංචනික ගති පුදුම විදියට තුවාලයක සැරව එළියට එන්න වගේ වනමුගේ පාදපු නැති තුවාලයක සැරව එන්න වගේ එන්න පටන් ගන්නවා. එක්කෙනෙක්වත් ඇතුලේ රත්තරන් මිනිමුතු නැහැ. තියෙනව පැසවන්න පුළුවන් ඕජාව තමයි. පුරුව කියලා කියන්නේ. තුවාලයක පුරුව කියලා කියන්නේ. මේකට එළියට ආවොත් මනුස්සය පිරිසුදු ඇතුලේ හංගගත්තොත් පිළිකා බවටපත් වෙනවා. මේක එළියට එන්න දෙන එක තමයි අපි මේ මැරෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සර වෙලා ලෙඩ වෙන්න ඉස්සලා මේක ඇතුලේ තියෙන මේ සංසාරේ පුරාවට ගෙනාපු මේ පොදිය චේතනා නොකිරීම හරහා ප්‍රපංච නොකිරීම හරහා එන්න දුන්නොත් තේරෙයි භවෙන් භවයට ගෙනියලා තියෙන ඔන්න කුණු කුණු ටික විතරයි. ඒකෙන් කවදාවත් සුභ සිද්ධියක් එයිද කියලා හිතන්න. අපි හංගගෙන තියාගෙන ඉන්න අපේ රුචි අරුචිකන් ටික අපි මේ හංගගෙන තියාගෙන අපේ පෞරුෂත්වය. අපි මේ හංගගෙන තියාගෙන මේ කර්ම පොදිය හෙලි වෙනවට බයේ මේක අරසා කරගෙන ෂට ගතියේ මායාවී ගතියෙන් හෙලි වුණොත් ඒකට වංචනික බොරු දාගෙන මේ යන ගමනේදී බුදුහාමුදුරන් මේ කිසිම රහසක් නැහැ. ආර්යයන් වහන්සේලාට මේ කිසිම රහසක් නැහැ. පෘථග්ජනයන්ට විතරයි මේකේ රකින්න රහසක් තියෙන්නේ. ආ රකින්නෙම අර පිළිකා ජනක නැත්නම් සංසාරේ කුණු කරන මේ ටික තමයි. මේකේ හෙලි කිරීම තරම් සුඛයක් ඇත්තේ ඒ නිසා මේ වෙලාවේදී නින්දට වැටෙනවා වෙනුවට හිතන්න නින්දේදී නින්දද කියන්න බෑ ඒක මේ හිත හැංගීගත් එකට අවදි උණයි කියලා. මෙතෙන් යනකම් ගියා ගිහිල්ලා චේතනා කරන්නේත් නැහැ. ප්‍රපංච කරන්නේත් නැහැ. අනුසයත් ආවට උඹ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය කියලා එකට එහෙම යnderලා මේක දිහා බලාන ඉඳිල්ල ඉඳිල්ල මනුස්ස නෑනේ මිනිසෙකුට කරන්න බෑ අමනුස්සයි ඒකට කියන අතිමානුෂිකයි මේක මානුෂිකනේ අතිමානුෂිකයි එතෙන්ට යනකම් අපිට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ අපිට දීලා තියෙන සීලේ උන්වහන්සේ අපිට දීලා තියෙන සතියේ අපිව ගෙනියලා අද්දරට තියලා බලනවා ආපහු එනවද එවනනම් මෙතනදී ඒ ඒ ඒ විප්ලවීය චින්තනයට ඉඩ දීලා එහෙම නැත්නම් මේ යන වේගෙට යන්ත්‍රයට යන්න ඇරලා බලන්න ඉන්න පුළුවන්ද කියලා බලන කෙනාට බරපතල ප්‍රශ්නයක් තමයි ওই නිින්ද යන කතාව. ශරීරයට ආසකෙනා <clears throat> කයට ආසකෙනා මේ නිින්ද ගැන කවදා පරිශන කරන්න කැමති වෙන්නේ. එයා හිතනවා මට කොත්ින්ද ගියාට පස්සේ මොනවාක්වත් තේරෙන්නේ නැත් තැනකට යනවා. එතෙන් ගැසිලා අතෑරෙනවා. දැන් මම මොකද කරන්න ඕන කියලා දන්නේ ඇත්ත මේ මනුස්සයාට දොස් කියන්න වටින්නේ නැහැ. මොකද එයා කාමකට නෙවෙයි මේ කතා කරන්නේ. භව තණ්හාවත් නෙවෙයි කතා කරන්නේ. ඒව හුඟා ගෙවිල ගෙවිල ඉතුරු වෙච්ච එකේ මෙන්න මෙහෙම දෝෂයක් කියන්න පුළුවන් යෝගාවචර. දෝෂයක් නෙවෙයි හැබැයික්. මෙයා 100%ක්ම කෙලෙස් ඉවර කරන්න හදනවා. එහෙම කරන්න බෑ. Taman සාපේක්ෂව මෙච්චරක් ඇවිල්ලා අඩු කරලා තියෙන්නේ. මට මේකට පුළුවන් තරම් හුරු වෙන්න ඕනේ. මොකද්ද මේ හුරු වෙන්නේ? නින්දට අවදි වෙන්න හුරු වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඒක ව්‍යාකරණානුකූල ප්‍රකාශයක් නෙවෙයි. මම දන්නවා තව ටිකක් වෙලා යනකොට මම දැන් සීතල වේගනේ යනවා. අද තිබුණා ප්‍රශ්න ප්‍රතිචාරකයේ හතර දිනක් විතර ලියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ යන්නේ සීතල වේගනේ නින්දට තමයි. නැත්තම් හිත හැංගෙන්න තමයි කියලා ලෑස්තිලා යනවා ඒත් වටනවා. වැටිච්ච බව දන්නේ නැගිට්ටට පස්සේ. මේකෙන් හොඳට පේනවා යෝගාවචර දැන් මුලයි අගයි අහුවෙලා තියෙන්නේ. මම දන්නේ මේ මං කියන කතාව තේරෙනවද කියලා. යන්න ඉස්සලා තේරෙනවා මේක නිකන් බටර් ටිකක් ගල් වේගකට එන්නා වගේ සීතල වේගන මිදීගෙන මිදීගෙන යනවා තේරෙනවා. ඒකට දන්නවා තව ටිකකින් ගැස්සෙනවා. ඒක ගිහිල්ලා ගැස්සිලා අවදි වෙනවා. දැන් මේ යෝගාවචරය තියෙන මා මුල අල්ලලා තියෙනවා මේකේ. මැද අල්ලලා තියෙනවා. මේකේ අග අල්ලලා තියෙනවා. මැද ටිකට බහ ගන්න පුළුවන් නම් මෙන්න වැඩ. පෙන්නන ඔන්න වැඩ. බුදුරජාණන්සේ දීලා තියෙන අපට ඔය නිකන් උඩට නැටුම් පහතට නැටුම් වට්ටක්ක නැටුම් කටුසු නැටුම් නැටිල්ල නෙවෙයි. පුළුවන් නම් මෙතන අල්ලපන්. බුදුරජාණන්සේ විශ්වාසයක් තියෙන පුළුවන් කියලා. ඒ විශ්වාසය අපිත් පෙන්වන්නයි මේ අවුරුදු 2600කට පස්සේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ කාම තණ්හාවටම ලැද්ද läගිලා. ඒකම මීහරකම් මඩේ läග්ගා වගේ ඉන්න මේ මේ අමනේ ඉන්න මේ මේක තේරෙන්නේ නැහැ සාධාරණයිනේ. ඒ මිනිසුන්ට බයින්ද බෑ මොකද ඒ මිනිස්සු තමයි මෙතෙන්ට එන්නේ කවදා හරි. ඊට පස්සේ මේ අල්ලන රූපේ දකින්නකොට කය වෙන වෙනකොට නැල වෙනකොට රත් වෙනකොට සීතල වෙනකොට ඕකට චෝදනා කරන එකනටත් මෙතෙන් යන්න බෑ. ආනපනේ ලැබුණා කියලා සන්තෝෂ වෙන කෙනා හෝ නොලැබුණා කියලා අඬන කෙනාට කරන්නත් බෑ. මේක හම්බ වෙලත් ගෙවුනට පස්සේ දැන් තමයි යොන්න භාවනාව පටන් ගන්න. යෝගාවචර භාවනා පටන් ගන්න දැන් මෙතන මේ නොදැනෙන නොපෙනෙන තැනකට යනවා. මේකට රාජා හෝ මා හෝ ගංගා හෝ පැනපන්. එච්චරයි. අහන්න යන්න එපා. අහන්න ගියොත් ශ්‍රද්ධාව නැහැ. වැඩිම තුන මැරෙයි නැත්නම් පිස්සු ඇති. මෙහි භාවනා කළ එක්කෙනෙක් මැරුණා කවටවත් පිස්සු ඇදිලා නැහැ තාම. එක්කෙනෙක් මැරුණා ඒ මොකද මේ වැඩමුළු සංවිධායකයා ඉඳද්දී කතා කරලා කියලා තිනවා මේ වැඩ බලපු කෙනාට අනේ පුතේ උඹ බුදු වෙයි මට ඉන්න පුළුවන් නම් භාවනා කරන්න දීපන් කියලා. අර මනුස්සයා ඇප්ලිකේෂන් ෆිල් කරන්න නැතුව අම්මා කෙනෙක් ගෙන්නුවා මෙහෙට. වැඩමුළු සංවිධානය කරපු අයට තේරෙනවා මේ අම්මා අමාරුවෙන් ඉන්නේ කියලා. ඉතින් ඒක දාතක හොඳටම අමාරු වෙලාවේදී සම්බන්ධිකාර ගිලකලු අම්මේ අම්මට අමාරුයි. නෑ නෑ නෑ නෑ පුතේ මට අමාරුවක් නෑ මේක මේ බඩේ දැවිලා තියෙන්නේ කියලා. එnde එnde එnde අම්මා නිකන් ක්ලාන්ත වෙනකොට වාහනයක් ගෙල්ල මඟට යනකොට අහ අම්මා කොට්ට වුණා. මල. ඊට පස්සේ හොඳ වෙලාවට හිටපු සභාපති මරණ පරීක්ෂක අපේ එහෙම නොවුනනම් අපි අහුවෙනව කොටු වෙනව නඩුවකට. ඊට පස්සේ මල ගෙදර තියලා <laughs> මම වැඩක් නැහැ මේවා කියලා වැඩක් නැහැ. ඕගොල්ලන් නිකන් මේ අර දැන් පැයකමාර යනකොට නිින්ද අනින්ද මම මේ කියන්නේ. සභාපතිතුමා නිකමට ගිහිල්ලා තියෙනවා මල ගෙදෙට්ට. ඊට පස්සේ ආගේ දුව කියනවලු ඔයගොල්ලන්ට විරුද්ධව මම නඩුවක් දැම්මේ නැහැ. ඕගොල්ලෝ අපේ අම්මා වගේ කට්ටිය ගෙන්නකොට වගකීමෙන් කටයුතු කරන්න ඕන කිව්වලු. ඒ වෛද්‍ය පහසුකම් නැහැ. කිසිම රක්ෂණයක් නැහැ. මේ කට්ටිය ගෙනාට පස්සේ මං ඉතින් ආගමික මධ්‍යස්ථානයන් නිසා නඩු දෙන්නේ නැහැ කිව්වලු. ඉතින් අපෙන් අහුවා කොහොමද ස්වාමීන් වහන්සේ මේ වගේ කෙනෙක් එන්නේ කියලා. මේ අන්තිම මොහොතේ ඉල්ලීමක් කරලා අම්මා සන්තෝෂයෙන් මැරුණා. ඒක වෙනම කතාවක්. ඔය ගෙදර ඉන්න කට්ටිය කියන අපට භාවනා මධ්‍යස්ථානදී මැරුණා කිසිම වගවීමක් කළා නෑ. මං කියනවා මේ සේරම මැරුණා මං කැමතියි. භාවනා මධ්‍යස්ථානවල මේ සේරම මැරුණා මං කැමතියි. මොකද මම ওই කියන්න හදන එක ඊට එහා යන වැඩක්. මරණයෙන් එහාට යන වැඩක්. ඒ නිසා මම දන්නවා මෘතේ හරහයි අමෘතයට යන්න තියෙන්නේ. මරණේ අත්දැකේ නැත්නම් අමෘතයට කවදාවත් යන්න බෑ. ඒ නිසා අමෘතයට බය කෙනා කවදාවත් නිවන් දකින්නේ නැහැ. 1977 ඔය පාතිමා සෙන්ටර් එකේ මේ කොහෙද ඒක තියෙන්නේ මේ ආවේ මහවැලි ගඟයිනේ. භාවනා කරන්න ගියාට පස්සේ මුනින්ද ජීතුම ඇවිල්ලා කියනවා ඉංග්‍රීසියෙන් කිව්වේ මට එච්චර තේරුන්නේ නැහැ මගේ දැනුම එච්චර තිබුණේ නැහැ ඒ කාලේ. කවදා හෝ මරණ අත්දැකීම වින්ද නැති කෙනාට කවදාවත් සෝවන් වෙන්න බෑ කියලා. මරණය අත්දැකකට පහුවෙන්ද තමයි සෝවන්නේ. ඒ නිසා මේ නින්දට යනවයි කියන තැන මේක ඇතුලේ මැරෙනව නෙවෙයි. මේකට අවදි වෙනවා නම් ඒ මනුස්සයා නින්දට අවදි වෙනවා කියලා කියන්නේ මරණය පිළිබඳව හොඳම අස්පනා පිට කරන පරිශ්‍රණයක්. ඒ නිසා හැම වෙලාවෙම බලන්න මූල කර්මත්තන්න හොද්දට විස්තර කියන්න හොද්දට අල්ලගන්න ඒක. ඒක අල්ලන්න නැතුව කවදාකවත් යන්න බෑ. මොකද අල්ලපු අහුවෙන්නේ නැත්තන අල්ලන්න බෑ. අල්ලන වෙලාව අල්ලගෙන ඒක ගෙවෙන හැටි බලන්න. ඒ විපරිණාමය බලන්න. බල අන්තිම වේගන එනකොට ගසලා දාන්න. ඇඟට නිකම් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදුනා වගේ ගසලා දැන් දැනගන්න ඕනේ මේ ඉතින් යෝගාවචරගේ භාෂාවෙන් කියන එක නිින්ද තමයි. නමුත් අපේ ලොකු සංස් කියන නිින්ද කියන්නේ පාවක හිත හැංගෙන තැන කියලා බලන්න. ඕකට යන හැටි පොඩ්ඩක් කිට්ටු කරන්න. ඕකට පූර්ව නිමිත්ත බලන්න. මේ පුබ්බකරණේ බලන්න. ඒ ලකුණු ටික බලන්න උකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ තේනවා ඒ හරහා යන වෙලාවේදී රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර නැහැ. සංස්කාර නැහැ කියලා කියන චේතනා, පණිදි, මේ අදිෂ්ඨා මොකක්වත් නැහැ. ඒකට මොකද්ද එකක් හරහා ගිහිල්ලා යෝග අතර නැගිටිනවා. බොහෝ විට නැගිටින්නේ අරමුණට. නැත්තම් ඉන්නේ ඉරියව්වට. මේක කීප වතාවක් දහස්වර කරලා අර අතරමැද තැන මොනවත් නැති වෙලාවෙදිත් සතිය පිහිටෙවුවොත් නැත්නම් අවදි වුණොත් එහෙම නැත්නම් අප්‍රමාද වුණොත් එළඹ වාසය කරොත් ඒක මරණයෙන් එහා පැත්තේ තියෙන එක. ඒක දැකපු මනසට ආයෙ මරණය එන්න විදියක් නැහැ. එක සැරයක් දැක්කොත් ඇති. හැබැයි ඒක බයපක්ෂව බෑ. ගෑනෝ වගේ චරිචුරු ගාලා බෑ. පරුසත්වය ඇතුව යන්න ඕනේ. සූදානම් වෙලා යන ඉතින් බලන්න ඒ වගේ තැනකට සූදානම් වෙන්න අපේ මනසක් සකස් කරන්න අපිට මේ ලෑස්ති වෙලා යන්න අපි මොන්න තරම් ආර්ය පරිශ්‍රණයකට ලෑස්ති වෙන්න ඕනද කියලා. ජීවිතේ පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ, කය පාවා දෙන්න ලෑස්ති වෙන්න. එතෙන්ට පටන් ගන්න කෙනාට ඒක නෑ. ඒක මම හොඳටම දන්නවා. නමුත් මෙතෙන්ට එනකොට ජීවිත පරිත්‍යාග කරන තරම් හිත එනවා. කය පරිත්‍යාග කරන තරම් හිතෙනවා. මොකද ඒ තරම් තෙදක් එන්න ගන්නවා. ඒ තරම්ම කත කැවෙන්න පටන් අර ගන්නවා. මේ මෙච්චර කල් හැමදාම කරා මදයි අද ඉවර කරනවා කියලා. ඒකට කියනවා පරිපූර්ණ විරිය කියලා. විරිය තෙද ගැනීමක් එනවා. කුළු ගැන්වීමක් එනවා හැමදාමත් මේ සටනේ පැරද්දා පැරදුනා අද ඕන දෙයක් ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියලා ගිය දවසට තේරෙන මොකක්වත් වෙන්නේ ජීවිතේ මෙතෙක් නොදැක්ක පැත්තක් එහෙම නැත්නම් කෙලස් නැති චිත්තක්ෂණ කෙලස් නැති අවස්ථා මේ ජීවිතේ තියෙන අපි ඒකට කොච්චර බයද කියන එක. ඒ කියන්නේ නිවනට කොච්චර බයද කියන එක. මේ නිවන මෙච්චර අපි හැම ආස්වාද ප්‍රසආස දෙකක් මැද මේක තියෙනවා. ප්‍රසවාසී වල ආස්වාසේ පටන් ගන්න ඉතල මේක තියෙනවා. අපිට අහුවෙන්නේ නැහැ. දැන් අපි ආස්වාද ප්‍රසවාස දෙකම ගෙවම් කරාට පස්සේ මේක අහුවෙන්න පටන් ගන්නවා. මේක පුරුදු කරපේකනට දැනගන්න පුළුවන් හැම ප්‍රසවාසයක් ඉවරම තෘෂ්ණාව කරන්නේ මේකට යන්න දෙන්නේ නැතුව ඊගාට එන ආස්වාසය අල්ලනවා. ආස්වාසි වරෙන් ඉතල ප්‍රසවාසය අල්ලනවා. යෝගාවචර ඊටාම තුනී මට්ටමල කාලේ කපාන කපාන ගියොත් යට තියෙන ප්‍රසවාසය ඉවර වෙලා ආස්වාසය එන්නේ ඉස්සලා හැමදාම මල් පැන්නilla කිරි පැන්නilla තියෙනවා. අන්නේ මල් පැන්ලිලි පැන්ලිලා අල්ලගත්තට පස්සේ හැම හුස්මක්ම නිවනක්. හැම ප්‍රසවාසයකම කෙලවර නිවනක්. හැම සද්ද දෙකක් මැදම නිවන හැම හිතවිලි දෙකක් මැදම නිවන හැම වේදන දෙකක් මැදම නිවන අපි මේ පේන දේ අල්ලන්නේ කතන්දර ගොතන්නේ. පේන දේ දැනගෙන, පේන දේ කොටු කරගෙන, පේන දේ පරිච්ඡේද කරගෙන, පේන දේ හොඳටම අල්ලගෙන බලන්න පේන දේවල් පේන්නේ මොකද්ද නොපේන පරිසරයක ඉඳගෙන. අන්න ඒක දැකපු දවසේ මැටර් එක දැකපු දවසේ ඇන්ටි මැටර් එක දකින්නවා කියෝ වගේ මනුස්සයා දැක්කට පස්සේ මනුස්සගේ හේවණල්ල දකින්නවා වගේ මේ රූපේවත් තාම අල්ලගන්න බැරි නම් මේක අපිට ඉබේම පැනලා යනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරගෙන යනකොට මේ හම්බ වෙන බුදුරජාණන්ගේ සඳහන් කරන්නේ පුණිතපනම්බේකු උදරාව බෙහෙදකම් පරිබුංජිත්ව බුංජිත්ව සිය්‍ය සුඛම් මිද්ද සුඛම් පස්ස සුඛම් අනුයුංජන්තෝ විහෙරති කාලා බුදියාගෙන ඉන්න මිනිස්සෙකුට මෙතන නිින්දක් කියලා ඒකට බය වෙන මනුස්සයන් නිවන දකින්න බෑ. එයා දැනගන්න ඕනේ ඒක ප්‍රතිපදාවෙන් තමයි අවිල තියෙන හැබැයි මම කවදාද මේක විනිවිදින්න ඕනේ. කවදාද මේක හරහා යන්න ඕනේ. ඒ නිසා නැවත නැවත මේක එන්න අරින්න ඕනේ. මේක අබැග්ගයක්වත් හූනියමක්වත් එහෙම නැත්නම් ව්‍යසනයක් නෙවෙයි මේ භාවනාවට පරිේශනයක්. පරිවේශයට අමුද්‍රව්‍යයක් මෙන්න මේක විනිවිදපු දවසේ යාට තේරෙන්න පටන් ගන්නවා අපි ජීවිතේ කොච්චරක් නින්දෙද ගත කරන්න කියලා. ඇත්තටම ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරපො නැති එක්කනා පුපුරච්ච නැති කට්ටක් ඇතුලේ ඉන්න කුකුලෙක් වගේ කියලා. කිකුල් පැටියෙක් වගේ කියලා. එයා තාම කට්ට කඩාගෙන ඉල්ලට ඇවිල්ලා නැහැ. ඉතින් යාට ඇතුලේ ලෝකයක් තියෙනවා. නමුත් කවදා හරි යාට තේරෙනවලු යකෝ එළියට බලපුවාම එලි පහට මේක ඇතුලේ මං කොටු වෙලා හිර වෙලා තද වෙලා ඉන්නේ අන්තිමට මේ හොටතුඩ මේ හොටතුඩයි පොර කට්ටයි දෙක ඇවිල්ලා කට්ටට හේට් වෙනවා. එතකොට තියෙනවා ඇතුලේ තෙරපියම වැඩි. තිබි එන්ඩෙන් තුනී වෙනවා. දමල ගහන්න හිතනවලු මේකට මෝසිලින් හෝ නියතුඩි. ගැවඩෝදී පිපුරුවාට පස්සේ ඔන්න කුකුල් පැටිය එළියට ආවේ. බුදුන්සි කියන කවදා හරි ඒක වෙන්න තප්පරයකට කලින් හරි කිකිලි පිටරේ කැඩුවොත් පැටිය මැරෙනවා. පැටියම මේ කඩාන එළියට එනවා. ඒ තරම්ම සුන්දර ගතියක් මේ තියෙන. මේක කවුරුත් කරලා දෙන්නේ මේ වැඩේ කරලා දෙන්න අම්මා වෙනුවෙන් පුතාට බෑ පුතා වෙනුවෙන් අම්මට බෑ මාතා පුත්තික බයවත් තියෙන්න බෑ මෙතන මේක කරන්න පුළුවන් එකම සතා මනුස්සයා ඉතින් අපි ඉස්සලා මේ පිටරකට හදා ගන්න ඕන ඒකල පිටරකට තුනී කරන්න ඕන තුනී කළා ආවට පස්සේ මෝසිලින් හෝ නියසිලින් මේක කඩලා පලාගත්ත දවසේ තේනවා ඉස්සල්ලාම පැලිලා එළියට ආව ප්‍රබුද්ධ වෙච්ච එකන තමයි බුදුහාමුදුරු කියන්නේ. උන්වහන්සේට අනේ පිටර ටික පේනවා දැන්. තාම ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ ඇතුළට ලයින් පිටර කට්ට ඇතුළේ ඉන්න කැමතියි. පිටර කට්ටක් තමයි සිංහල බුද්ධහම කියන්නේ. අපි ඒක අරසාවක් කරන ඒකෙන් අපි අරසා වෙලා ඉන්න හදනවා. මේක කඩලා දානකම් නිවනක් නැහැ. නිවනක් නැහැ. ඒක නිසා මේ සම්ප්‍රදාය මේ ඔක්කොම කැඩිලා හැබැයි කැඩිලා ගියාට ඉත පාඩුවක් වෙන්නේ නැහැ. විනාශ වෙනව නෙවෙයි අපිට වෙන බලපු නැති පැත්තකින් ජීවිතේ දිහා බැලීමේ හැකියාවක් වෙන නිසා මේක එන්නේ මේ නිନ୍ଦ විශේෂයි මිද්ද සුඛ සෙය්‍ය සුඛ මිද්ද සුඛ සෙය්‍ය සුඛම් පස්ස සුඛම් කියලා අපි මේ සුඛයකට බැඳිලා තියෙන පුදුම විදියට ඒක යෝගාවච පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචර රටකින් රටකට යනකොට කොච්චර කුෂන්ස් ගෙනියනවද කියලා යා ප්ලේන් එකේ. මේ පස්සට විල්ලුද ඉඳගන්න ආසන වලට පුදුමාකාර මහන්සියක් නැති. දේව නැත්තම් නිවන් දකින්න බෑ. මේ පස්සට විල්ලුද නැත්තම් නිවන් දකින්න බෑ. ඒ චමී සෑඩෝ කියනවා සාරිපුත්ත මොග්ගල්ලානදී ස්වාමීන් වහන්සේලා කොට පාවිච්චි කරලා තිබිලා නැහැ. එක එක්කත් කොට පාවිච්චි කරන්න බෑ කියලා ඒ භාවනා මධ්‍යස්ථාන දෙන්නෙම නැහැ. ඒකේ කොටක්වත් පාවිච්චි කරන්නේ. පැදුරේ ඉඳගෙන භාවනා කරපක් කියලා. ඒ නිසා අපි මේ පස්සට විල්ලුදයි. මේ හොයන දේවල් වලින් පේන්න තියෙන්නේ අපි නොදන්න බන්ධනයක බැඳිලා තියෙනවා. ඒ නිසා භාවනා කරන කාලේ අපි පුළුවන් තරම් උත්සාහ කරමු. එතින් යන්න ඉස්සෙල්ලා. කාමේ පොඩ්ඩක් අතහැරලා අරමුණ අරගෙන අරමුණත් ගෙවම් කරලා හොඳටම තුනී වේගන යනකොට එතන මේ තියෙන මල් පැන්නුම මේ ඉරි පැන්නුමට මම විවෘත වෙන්න විවෘත වෙන්න නම් කාය ජීවිත নিরপেক্ষව කාය নিরপেক্ষව ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. ඒකවත් නැත්තම් ඒ කියන්නේ ජීවිතේ කවදාකවත් ඒ වගේ දෙයක් අත්විතල නැත්තම් ඒ මනුස්සයා දාසෙක්. ඒ මනුස්සයා වාලෙක්. ඒ මනුස්සයා කාමයට දාතකම් කරන කෙනෙක් මේ චිත්තක්ෂණේ පූර්ණ අවදියක් තියෙනවා. ඒකල ඒ දෙන්න කියලා පෙරදුනක් ප්‍රශ්න නැහැ. ඒක හරියට කියනවා ඔලිම්පික් ගිහලා පෙරදුනාට පස්ට් නැහැ. ඔලිම්පික් කියන්නේ ජාතික වශයෙන් ඉහළ මිනිසා මේ නිදිමන්තව නැත්නම් මේ එන දේ කායෙන්වත් අහන්න නැතුව ඇහුවට දෝෂයක් නැහැ. උත්සාහ කරලා බලන්න අරමුණත් ගෙවිලා තියේදී මේක මම කායෙන්වත් අහලා දැනගන්න ඕනේ මම මේක කරලම ලක්ෂ කෝටි වාරයක් කරලම දැනගන්න ඕනේ කියන පණිවිඩය ඇවිල්ලා තියෙනවනේ ඉදිරිපත් වුණාට මම හිතනවා මගේ දේශනාව සාර්ථක වෙනවයි කියලා. ශිරු දිනාට මේ වැටහිම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.